උපක්ඛලේශ සූත්‍රය සංයුත් මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ උපක්ඛලේශ සූත්‍රයේ 345 වෙනි පිටුවේ මේ විදිහට අපි ඔබට කොටස් තුනක් මේ වෙනුවට උපක්ලේශ සූත්‍රය ඉදිරිපත් කරා. මේ මොහොතේ උපක්ලේශ සූත්‍රයේ හතරවෙනි කොටස විදිහට එහිම දිගුවක් විදිහට මේ ඉදිරිපත් කරන්නේ 355 වෙනි පිටුවේ උපක්කලේශ සූත්‍රයේ පැහැදිලි කිරීමයි. දීර්ඝව පැහැදිලි කරගෙන ආපු මේ උපක්ලේශ සූත්‍රයේ ඇත්තටම මේ ඊ타ම ගැඹුරු ඊ타ම වටිනා අරහත්වේ කරාම යන පැහැදිලි කිරීම මාලාවක් ඔබට දකින්න ලැබෙනවා. දැන් මෙතනදී මේ උපක්ලේශ සූත්‍රය අපේ පළවෙනි අධීරෙත් දෙවෙනි අධීරෙත් ඔබට පැහැදිලි කරේ මේ සමාධිය අනිමිත්ත සමාධියක් බවයි. මෙන්න මේ අනිමිත්ත සමාධියට බාධා ඇති කරන ආකාරයත් ඒ අනිමිත්ත සමාධිය ඒ නිසාම ඇති නොවන ආකාරයත් ඒ උපක්ලේශ සූත්‍රය තුල පැහැදිලි කරන ආකාරය. බොහෝ අය හිතන්නේ මේ උපක්ලේශ සූත්‍රයේ සාමාන්‍ය සමධි සමාධියක ආකාරයටයි. මෙතනදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ අර ලෞකික සමාධි ගැන නෙමෙයි. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ විදර්ශනා භාවනාව තුළ මතුවන ඒ විදර්ශනා සමාධියක් සමාධි ගැනයි මෙතනදී බුදුන් වහන්සේ ඒ නිවනට අනුගත වුණු ඒ විදසුන් නුවණින් දකින ඒ විදර්ශනා සමාධිය ඒ කණික සමාධිය ඒ අපි කතා කරන සමත සමාධිය නොවේ. සමත සමාධියක් ලෞකික සමාධියක් අපි දන්නවා වේදේ තුලත් පස්වක තවුසොත් ආලාර කාලා මුද්දකරාම් පුත්‍රත් ඒ ප්‍රථම ධාන, ද්විතීක ධාන, තෘතීක ධාන, චාතුර් ධාන ඒ ධාන අවස්ථාවල කටයුතු කළා. විතක්ක ਵਿਚාර සංසිඳගෙන ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන ආකාරයට ඒ විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව ප්‍රථම ධාන ඒ ප්‍රීති විතක්ක ਵਿਚාර සංසිඳුණු තැන ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතා දෙවනි ධ්‍යාන ප්‍රීති සංසිඳුණු තැන සුඛ ඒකාග්‍රතා තුන්වෙනි ධ්‍යාන ඒ වගේම සුඛ සංසිඳුණු තැන ඒ ඒකාග්‍රතාවයේ ඒ හතරවෙනි ධ්‍යාන මේ විදිහට ලෞකික ධ්‍යාන අපි ඒ අපි පැහැදිලි කරා ඒ මීට පෙරත් ඒ ලෞකික ධ්‍යාන ලබන අවස්ථාවලත් ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන ඒ අවස්ථාවලත් ඇත්තටම මේ අපිට හමු වෙනවා ඒ කෙලෙස් ප්‍රහීන වීමක්, ඒ පංච නීවරණ යටපත් කිරීමක්. නමුත් මෙතන ඇත්තටම බුදුන් වහන්සේ ඒ ඒ නිගණ්ඨය බ්‍රාහ්මණය කරගෙන ගිය ඒ භාවනාව තුළ ඒ පස්වක තවුසෝ ඒ කරගෙන ගිය භාවනාව තුළ ඒ සමාධි අවස්ථාව ඒ ලෞකික සමාධි අවස්ථාවත් ඒ එතනදී අපේ ගත්තොත් අර විතක්ක ਵਿਚාර සංසිඳෙන එකම සංඥාවක චිත්ත ඒකාග්‍රතාව පවත්වා ගන්න ඒ සමාධි අවස්ථාව තුළත් නීවරණ පවතිනවා නම් ඒ සමාධි නොලැබෙන බවත් ඒ පංච නීවරණ යටපත් වන ආකාරයත් අපි ධර්මයේ තුලින්ම දකිනවා. එතකොට ඒ ලෞකික ධානවලදී ඔබ දන්නවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණයටපත් කරගෙන ඒ ඒ චිත් ඒ සිත විසිරෙන සිත තැම්පත් කරගෙන ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන අපි දන්නවා නිමිති ගත භාවනාවක් විදිහට එක නිමිත්තක සතිය පිහිටවගෙන ඒ ඒ හිත විසිරෙන නොදී ඒ නිමිත්ත තුලම හිත සමාධිමත් කරගන්න ආකාරය ලබන භාවනාව. ඒ ඒ විදිහට අපි ඔබට පැහැදිලි කරා මීට පෙරත් හුස්ම ඒකාග්‍ර කරන කොටසේදී ඒ සබ්බකාය පටිසංවේදී කියන ඒ බාහිර නිමිත්තක හිත පීඨව ගන්න එක හුස්ම වදින තැන විදිහට තොලාග්‍රේ ඒ වගේ නිමිත්තක හිත පීඨවගෙන ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී කියන අවස්ථාවෙන් ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත විදිහට ඊට පසුව එය චිත්ත ඒකාග්‍රතාවක් විදිහට සිත තුලින් දකිමින් අපි දන්නවා බාහිර තොලාග්‍රය කියන ඒ හුස්ම වැදෙන තැනට සිහිය පිහිටව ගන්න එක ඒ වගේම සිහිය පිහිටවනවා කියන්නේ ඒ සිහිය සිහිය කියන්නේ සිතුවිලි නෙමෙයි අපි මිට පෙරත් පැහැදිලි කරා. ඒතර සිහියට ආසු වෙනවා මේ හුස්ම යන එන ආස්වාස ප්‍රාසාසයේ හුස්ම යන තැන වදින ඒ නිමිත්තක් විපකට වෙනවා. ඊට පස්සේ පටිභා නිමිත්ත, උග්‍රහ නිමිත්ත විදිහට අපිට ඒක හුස්ම ගන්නකොට පිට කරනකොට තොලාග්‍රය තුල අපිට ඒක නිමිත්තක් ප්‍රකට වෙනවා. ඊට පස්සේ අපේ චිත්ත සංකාර කියන්නේ ඒක ටිකෙන් ටික ටිකෙන් ටික සිවුම් වෙගෙන යනවා. එතකොට ඒක සිත තුළින් මේක බාහිර නෙමෙයි අර තොලාග්‍රේම තියෙන සංඥාව නැතුව ඒක දැනෙන නොදැනෙන ස්වභාවයේ හුස්මේ යන ස්වභාවය තුළ ඒ සිහියට ආසු වෙනවා. හැබැයි එතන තන ප්‍රකට වෙන්නේ නැහැ. අන්න එතනයි උග්‍රා නිමිත්ත, පටිභා නිමිත්ත විදිහට ඔබ දකිනවා ඒ සිත තුළින්. අන්න එතන අපි කතා කරනවා ඒ රූපයාග්‍රයත් අනාමයාග්‍රයත් විදිහට සබ්බකාය පටිසංවේදී කියන තැනින් චිත්ත සංකාර පටිසංවේදී අර කියන තැනින්. එතකොට චිත්ත සංකාර පටිසංවේදී සති සම්පස්සම කියන්නේ සිත තුළින් දකින අවස්ථාව. එතකොට එතන පස්සම්බයන් චිත්ත සංකාරං අසසිසං පසසිසං කියලා. ඒ අවස්ථාවට එතකොට ඒ පස්සම්බය කියන්නේ දැනෙන ස්වභාවය සිත තුළින් දැනෙන ස්වභාවය ඒ තරක් අපිට හමුවන්නේ නැති ස්වභාවය සිත තුළින් දැනෙන ස්වභාවය. එතකොට ඒක තොලාග්‍රේ කියලා දැනුණු කලින් ඊට පෙර අවස්ථාව ඒ කියන්නේ පස්සම්බයන් කාය සංකාරං. එතකොට පස්සම්බය කාය සංකාරක් කියන තැනින් පස්සම්බය චිත්ත සංකාරක් කියන තැනට එනකොට ඒක සිත තුළින් ඒ සති සති නිමිත්ත ඒ සිහිය ඒකාග්‍ර කරන ඒ නිමිත්ත සිත තුළින් දකින අවස්ථාව. එතකොට මෙතනට මේ ස්වභාවයට එනකොට අන්නේ සිත තුළින් දකින අවස්ථාවට එනකොට එතකොට චිත්ත පටිසංවේදී කියන්නේ අන්නේ තැනක් අපිට හමුවන්නේ නැහැ. බාහිර රූපයන්තය හමුවන්නේ නැහැ. එතකොට සිත තුළින් නාමයන්තයෙන් දකින්නේ. එතකොට අභිප්‍රමෝදන් චිත්තය කියන්නේ එතනත් සුකුම ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒ සුකුම ස්වභාවය තමයි අභිප්‍රමෝදන් චිත්තය කියන්නේ. එතකොට සමෝදයන් චිත්තය කියන්නේ තවත් ඒක අර ප්‍රීති සුඛ අවස්ථාව විදිහටම ඒ සුඛේ විදිහටම දැනෙන ස්වභාවයක් ප්‍රීති විදිහටම තව සුකුමෝදන ස්වභාවය අභිප්‍රමෝදන් සමෝදය කියන්නේ ඒ සුඛේ විදිහට දැනෙන සුකුම අවස්ථාව. ඒතර එතනදිත් ඒ සිත තුලින් හුස්ම නොදැනෙන ස්වභාවයට දේවී යනවා. එතන එතනයි විමෝචන චිත්තං කියන ඒ පැහැදිලි කිරීම අපි ආනාපාන සති භාවනාව තුළත් මේ විදිහටම දකිනවා. හැබැයි මෙතන මේ ලෞකික සමාධි ගැනයි අපි කතා කරේ. එතකොට මෙතනින් එහාට අපි ලෝකෝත්තර සමාධි ගැන එනකොට ඒ විදර්ශනා භාවනාවටයි යොමු වෙන්නේ. හැබැයි අපිට මෙන්න මෙතන වැදගත් දෙයක් කිව යුතු වෙනවා. කිසිම කෙනෙකුට ඒ සත්‍ය ඥානය නැතුව භාවනා කළා කියලා ඔවුන්ට මේ මේ කෙලෙස් සංසිඳීම කියන එක. එහෙම නැත්නම් අපි කිව්වොත් ආත්ම සංඥාව ගිලිහෙනවා කියන එක ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් බුදුන් වහන්සේ මෙතන ආත්මයක් නැති බව, මෙතන අනාත්ම ධර්මයක් බව ඒ දර්ශනයේ තුළ සත්‍ය ඥානය තුළ අවබෝධයේ ඇතිව යමෙක් භාවනා කළොත් අන්නේ කෙනාට ඉදබික්කවේ බික්කු මේ ශාසනයේ කෙනෙක් පුජ්‍යලයේ සත්වයක් නැති ස්වභාවය දැකීම තුළ අන කරන භාවනාවකින් පමණයි නිවන් දැකිය හැකිවන්නේ. එතකොට මෙතන සමතේ තියෙනවා සමත යානික කියන්නේ අපි කිව්වා ඒක බුදුන් වහන්සේ මනාකොට බොහෝ අවස්ථාවල පැහැදිලි කරනවා. විශේෂයෙන් ඔබට දකින්න ලැබෙනවා මහසලායතන සූත්‍රය බැලුවත් ඒ බුදුන් වහන්සේ හොඳින්ම පැහැදිලි කරනවා සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි මේ නිවන් මඟ යන්නේ. එතකොට සමතේ පුබ්බංගමා ධම්මා විපස්සනා භාවයේ තබ්බං කියන්නේ සමත මූලික කරගන්නේ සමතේ දුර්වල නම් සමතේ වැඩි යුතු වෙනවා. එහෙනම් ඒ සමතේ මූලික නම් ඒ සමතේ වැඩි යුතු නම් ඒ එතන සමත භාවේ තබ්බං ඒ කියන්නේ සමත යානික රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ අන්නේ හේතුව නිසායි. ඒතකොට විපස් විදර්ශනා විදර්ශනා දුරේ පැත්තට ගියොත් ඒ කියන්නේ සමතය හොඳින් තියෙනවා නම් ඔහු විදර්ශනා වැඩි යතු වෙනවා. එහෙනම් විදර්ශනා භාවේ තබ්බං එතකොට සමත පුබ්බංගම ධම්ම. එතකොට විපස්සනා පුබ්බංගම ධම්ම එතකොට විදර්ශනා එතකොට වැඩියෙන් කරන්නේ අඩුවෙන් තියෙන එතකොට සමත පුබ්බංගමා ධම්මා කියුවේ විපස්සනා භාවිතබ්බං කියුවේ විදර්ශනා හොඳින් තියෙනවා සමතේ නැත්නම් ඒ සමතේ වඩනවා කියන්නේ. එතකොට විදර්ශනා පුබ්බංගමා ධම්මා සමත භාවිතබ්බං කියුවේ එතකොට විදර්ශනාව අඩු නම් විදර්ශනාව වැඩියෙන් වැඩි යුතු බව. එතකොට ඒ අනුව ඒ සමබරතාවයේ විදර්ශ සමත විපස්සනා ගන්ධන් ගමනේදී වැදගත් වෙනවා. අපි ඔබට යමක් කිව යුතු වෙනවා. මෙතනදී සැඟවුණු කාරණා ඊට බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි ඇත්තටම කිව්වොත් මේ නිවන් මඟ යන යෝගාවචරයේ මෙතන අනාත්ම ධර්මය හඳුනාගත යුතු වෙනවා. සත්‍ය ඥානය කියන්නේ බුදුන් වහන්සේ බුද්ධ දර්ශනය පැහැදිලි කරන්නේ. මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න ඕනි. ඇත්තටම එහෙම නැත්නම් අපිත් නිගණ්ඨය වගේ. ඇත්ත අපි දන්නේ නැහැ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ගාශේෂේ බෝධිමූලයේ ඊට පස්සේ පස්වක තවසන්ට දේශනා කරන අන්නේ පෙර නැසූ විරු දහම කුමක්ද කියලා අපි අසා දැනගත යුතු වෙනවා. ඒ කියන්නේ ඇත්තන් අපි කොහොමද ඒ ඉදබික්කෝයේ බික්කු මේ ශාසනයේ කියන්නේ මේ ශාසනයේ භික්ෂුවක් කෙනෙක් කොහොමද? අයි වේදෙත් භාවනා කරනවානේ. අනිත් ආගම් වල භාවනා කරනවානේ. අද මේ වෙන විට පෙන්තක්‍රස්ත කියන ආගමේ සුදු ඇඳගෙන බෞද්ධයෝ වගේම සති නිමිත්ත වඩනවා. ඔවුන් සති භාවනා කරනවා. සති භාවනාව තුළ නිවන් මාර්ගක් ඒ සති භාවනාව තුලින් සති භාවනාව පමණක්ම කිරීම තුලින් නිවනක් හමුවන්නේ නැහැ. නමුත් අද ගෝවාය පටලවගෙන තියෙනවා. ඉතින් අද මේ යුගය වෙන විට වේදේ තුල ඒ සමතේ වඩමින් ඒ සමත අසන්න තලයට යමින් ඒ නොදැරෙන ස්වභාවයටපත් වීම තුළ අතරමං වීමකට ලක් වෙනවා. ඒ අසඤ්ඤ තලය තුළ ඒ අරූප ධානවල සිරවීමක් සිද්ධ වෙනවා. බොහෝ අවස්ථාවල අර යෝග භාවනාවල කුණ්ඩලිනී යෝග විදියට චක්‍ර අවදි කරගෙන විශ්ව ශක්තියට එකතු වෙනවා කියන තැනට යන්නේ අන්නේ හරහායි. එතනදී විශාල පරයක් පැහැදිලි කරන්න පුළුවන් කොහොමද ඒ ස්වභාවය තුළ එවැනි ස්වභාවයක් මතුවෙන්නේ කියලා. හැබැයි එය නිවන් මඟක් නන් නෙමෙයි. එතනක් තියෙන්නේ අபிසංකරණයක්. ඒ කියන්නේ එතන පුජ්‍යලයා නැති වෙන්නේ නැහැ. පුජ්‍යලයා ඉන්නවා. පුජ්‍යලයා හොඳින් ඒ පුජ්‍යල සංඥාව මෙතන තියෙන ඇත්තරම පුජ්‍යල සංඥාවක්. එතකොට මේ පුජ්‍යල සංඥාව තව තව වර්ධනය වෙනවා. පුජ්‍යල සංඥාව වර්ධනය වුණු තැන ඒ පුජ්‍යල සංඥාවේ මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පුජ්‍යල සංඥාව ඇති තාක් නැවත උපත් උපත්යකට හේතු තේනවා. ඒ කියන්නේ සසරෝගේ මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව නිසා තමයි අපි ඔබට දිගින් දිගටම පැහැදිලි කරේ අපි අපි නිතරම ඔබට පැහැදිලි කරනවා ඒ බුද්ධ දර්ශනයේ අවබෝධය තුළ යමෙක් මේ භාවනාව හෝ කරනවා නම් ඒ අවබෝධය තුළයි විය යුත්තේ. එහෙම නැත්නම් බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. මොකද ඒ තුල තමයි මේ විශාල පරයායක් මේ ධර්මයේ තුල අන්තර්ගත වන්නේ. ඒ කියන්නේ මේ අපි කිව්වොත් මේතන පූර්වභාග ප්‍රතිපදාව කියවොත් නිවැරදි. අපරභාග ප්‍රතිපදාව කියන්නේ ඒ අසහ දැනගත් ධර්මයේ ප්‍රායෝගිකව තමන්ට අත්දැකින ලැබෙන අවස්ථාව. හැබැයි අසා දැනගත්ත ධර්මයේ තුල තමයි මේ සියල්ලම අවබෝධයට හේතු කාරණා සකස් වෙන්නේ. එහෙමනම් අපි මූලික වශයෙන්ම කළ යුතු වන්නේ ඒ බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ කුමක්ද කියන එක අධ්‍යයනය කිරීමයි. ඒ හොඳින් විමර්ශනය කිරීමයි. ඒ සත්‍ය අවබෝධ කර ගැනීමයි. ඒ තුලිනුයි ඇත්තටම පන්නරේ ලැබෙන්නේ මේ ධර්මයේ විශාල කොටසක් පූර්ව භාග ප්‍රතිපදාව තුලයි සිදුවන්නේ. අපර භාග ප්‍රතිපදාව කියන්නේ ඒ කෘත්‍යයට ඒ ඒ ප්‍රායෝගිකව ඒ කෘත්‍යයට පත්වෙන අවස්ථාව. ඒ තුල තමයි මිදීම කියන තැන ඒ කෘත්‍ය ඥානය කියන තැන අපිට හමුවන්නේ. එතකොට මේ මග තුල අපිට නිවැරදිව යන දිශානතියක් හමු වෙනවා. මුල මැදාග හොඳින් පැහැදිලි වෙනවා. යායුතු මාවත ලිපිනේ හොඳින් පැහැදිලි වෙනවා. බුදුන් වහන්සේ මනාකොට පැහැදිලිවම දේශනා කරනවා සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය කෘත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ඥානය කියලා. එහෙමනම් මෙතනදී ඔබ මතක තබා ගන්න, සී තබා ගන්න වැදගත් වෙන්නේ ඇත්තටම මූලික වශයෙන්ම සත්‍ය ඥානයේ පිරිසිදු කමමයි කෘත්‍ය ඥානයට ඉඩ සැලසෙන්නේ හේතු සැලසෙන්නේ මේ නිවැරදිවම පිරිසිදුවම ඔබ මම්මුලා වෙන අවස්ථාව අද සමාජයේ බොහෝ අය ඊටම කලබලකාරීව නිවන් දකින්නවා කියන අදහසකින් අපි ඒ ඇත්තටම දර්ශනයවත් අවබෝධයක් නැතුව අතරම භාවනා කරන්න යනවා විවිධාකාර දේවල් කරනවා. ඉතින් අරමුණු දකින්නවා කිව්වට ඒක වෙන්නේ නැහැ. ඇයි එහෙනම් අරමුණු දකින්න නම් ඒ සත්‍ය ධර්මයේ තුල ඒ සත්‍ය ඥානයේ තුල අරමුණු දකින්නවා කියන්නේ කුමක්ද? අරමුණු දකින්නවා කියන්නේ මේ අරමුණ කියන්නේ සිතනේ. එහෙනම් ඒ ආරම්මණයනේ සිත කියන්නේ වෙන සිත කියලා දෙයක් නැහැනේ. එහෙනම් ඒ සිතමනේ අපේ මේ මායාව රැවටීම් අපි රැවටිලා ඉන්නේ හිතටනේ. එහෙනම් ඒ සිත හැදෙන හැටි දකින්න ඕනේ. ඒ දැකීම තමයි ඒ පූර්වභාග ප්‍රතිපදාව. ඒ තමයි සත්‍ය ඥානෙ. ඒ තමයි අන දර්ශනේ දකින්නවා කියන්නේ. එහෙම දක්කොත් තමයි ඒ දර්ශනේ මතු වෙන්න ගන්නෙ. අන්නේ දර්ශනේ මතු කර ගැනීම තුළ උපදිනවා ඒ දර්ශනයට මතු නොවෙන්නට අන බාධා ඇති වෙනවා. ඒ දර්ශනේ ගිලිහෙන්න හේතු තියෙන්නේ. එතකොට අන්න එතනයි අපිට මේ උපක්ලේශ සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේ නැතුව පංච නීවරණ යටපත් කරන විතක්ක ਵਿਚාර සංසිඳන භාවනාව තුළ පෙන්වන කාරණාවක් නෙමෙයි. හැබැයි මේ ඒ වචන දිහා බැලුවොත් ඒ වචන එකම ස්වභාවයකින් අපිට දකින්න ලැබෙනවා. අපි ඔබට මීට පෙර සඳහන් කරා ඔය විතක්ක ਵਿਚාර සංසිඳන තැන අපි ලෞකික ධානවලදී කතා කරන වචනත් බොහෝ අවස්ථාවල ලෝකෝත්තරද භූමියේදීත් බුදුන් වහන්සේ ඒ විදිහටම ඒ වචනම භාවිතා කරනවා. හැබැයි අර්ථය වෙනසක් තියෙනවා. ඒ ලෞකික භූමියේ පැහැදිලි කරන ආකාරය නෙමෙයි. දැන් අපි ගත්තොත් බුදුන් වහන්සේ බොජ්ජංග සූත්‍රවල දේශනා කරනවා සප්ත බොජ්ජංග වලදී දයන් වදාමි කියලා. සත බොජ්ජංග දයන් වදාමි කියන්නේ අන්තට පිරිවැඩිනොත් බොජ්ජංග වඩනවා. ස්වාමීනි අන්තට පිරිවැඩිනොත් බොජ්ජංග වඩනවා ස්වාමීනි. එසේ මානෙනි. හැබැයි අන්තොට පිරිවැඩියන් වඩන බොජ්ජංග ඉද බික්කවේ බික්කු මේ ශාසනය බොජ්ජංග නොවේ මානෙනි කියලා අන්න ආකාර දෙකක් පැහැදිලි කරනවා. අන්තොට පිරිවැඩියන් වඩන බොජ්ජංග එතන තියෙනවා ආත්ම දෘෂ්ටියක්. ආත්ම දෘෂ්ටියේ ඉඳගෙන තමයි ඇත්තටම නිගණ්ඨය බ්‍රාහ්මණය හැමදේම කරන්නේ ආත්ම දෘෂ්ටිය තුළ ඉඳගෙනයි. නමුත් මේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ භික්ෂුවට ආත්ම දෘෂ්ටිය ගිලිනවා අර පූර්වභාග ප්‍රතිපදාවේදී. ඒ ආත්ම දෘෂ්ටියේ ගිලිහෙන ස්වභාවයේ වෙනස්පස ස්වභාවයක්. ඒ ස්වභාවය තුළ තමයි අර අනිමිත්ත සමාධිය කියන එක අපිට ප්‍රකට වෙන්න ගන්න. අපි මේ කතා කරන අවදිමත් ස්වභාවය. ඒ කියන්නේ දර්ශනයටපත් වෙනවා කියන එක. මෙන්න මෙතන විශේෂයි. එතකොට මේ දර්ශනයටපත් වෙනවා කියන එක අවදිමත් ස්වභාවය කියන එකේ සත්පුජ්‍යල ස්වභාවයක් නැති බව. මෙතන තමයි වැදගත්ම කාරණාව. ඒ කියන්නේ බුදුන් වහන්සේ තමයි ලෝකෙට හෙළි කරන්නේ මේ විදර්ශනා භාවනාව. අපි ඔබට කිව්වා හේතුඵල ධම කියන්නේ කුමක්ද? හේතු කියන්නේ අර දර්ශනයේදී පැහැදිලි කරනවා. ඒ කියන්නේ මූලික સિદ્ધාන්තවලදී සත්‍ය ඥානයේදී අසාධන ගන්න ධර්මයේ යා යුතු මාවතලි පින සම්පූර්ණයෙන්ම අපි කල්යාණ මිත්‍රාගේ මතමයි ආනන්දේ මේ ශාසනය පවතින කියනකොට තේරෙනවා. ඒතර බුදුන් වහන්සේ දේශනා කරන සද්ධර්ම ශ්‍රවණේ දුර්ලභම් සද්ධර්ම ශ්‍රවණ. ඒ තමයි වැදගත්. කොහෙවත් අපිට ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ දුර්ලභම් භාවනා කියලා. දුර්ලභම් සද්ධර්ම ශ්‍රවණ. මොකද බුදුන් වහන්සේ පස්සකතෝසක භාවනා කරා. ආලාම උද්දක රාමපුත්‍රක භාවනා කරා. ඒ ගුරුවරු ගාව භාවනා කළාට මේ නිවන් මාර්ග සාක්ෂාත් කරේ නැහැ. කරන්න බැරි වුණා. ඇයි ඒකට හේතුව? එතන ආත්ම දෘෂ්ටිය තිබුණා. ඒ නිසා මෙතනින් අයින්ට වෙනකොට බුදුන් වහන්සේ මෙතන දුකෙන් මිදෙන මගක් නෙමෙයි කියන එක බුදුන් වහන්සේට වැටුණා. වැටෙලා තමයි එතනින් ඉවත් උනේ. එතකොට ඒ එතනදී බුදුන් වහන්සේ රූප ධානත් අරූප ධානත් අත්දැකීම් තියෙනවා. ඇත්තට මේවා ප්‍රායෝගිකව මග යන කෙනෙක් නිවැරදිව අඳුනගෙන කටයුතු කරනවා නම් මා ලොකු දේවල් වෙන්නෙත් නැහැ. ඔහුට ඒ සියල්ල හමු වෙනවා. ඇත්තටම බුදුන් වහන්සේ ඒ සිත හැදෙන හැටි තමයි ධානය කරන්නේ. බුදුන් වහන්සේ මේ භාවනාවෙන් ඉවත් වෙලා මේ සිත හැදෙන හැටි අධ්‍යයනය කරනවා. අන්න ඒක තමයි පටිසම්පාද මෙනෙහි කරනවා කියන්නේ. පටිසම්පාදය කියන්නේ පටිච්ච වෙලා මේ සිතක් අපිට අරමුණු අපිට දෙයක් බවට පත් වෙලා ආත්ම ස්වභාවයකින්මයි ඉස්මතු වෙන්නේ. අන්න ඒක අවබෝධ කරගන්න ඕනි කොහොමද එහෙම දෙයක් වෙන්නේ කියලා. අන්න ඒ තමයි හේතුව නම් එතකොට අසකන දිවනාසයෙන් එන ඒ ආරම්මන තමයි ශබ්ද වර්ණ ගන්ධ රස පහස. ඒතකොට මේ ශබ්ද වර්ණව එකතු වෙලා තමයි ආත්ම දැනීමක් ඇති වෙන දැනෙන හේතුවක් නැහැ. ඒතකොට මෙන්න මේ අවබෝධය තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒතකොට මේ ආත්ම ස්වභාවය ගිලියන්නේ අවබෝධයෙන්. ඒකයි සංකිට්ඨේන නිබ්බිදාය කියන්නේ. ඒ අවබෝධය තුලයි මේ ආත්ම මෙතන ආත්ම සංඥාවක් අපි දෘෂ්ටියක් විදියට එහෙම දෙයක් නැති බවට අපිට අවබෝධයක් ඇති වෙනවා. ඒක දැනුමට ඇති වෙනවා. කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය තුළ දැනුමට ඇති වෙනවා. අනේ දැනුමට Taman දැනගන්නවා. ඇත්තට මෙතන ආත්මයක් නැති බව. ඒ දැනගත්ත කෙනෙකුට තමයි ද බික්කේ බික්කු මේ ශාසනයේ ධර්මය හමු වෙන්නේ. ඒකයි චක්කු නිච්ඡං වා අනිච්ඡං කියලා අහන්නේ. ඇස කියන්නේ අපි ඇත්තටම ඇස කියන්නේ පේන බවට මස්ස ඇට නෙමෙයි. අපිට පේන්නේ මේසයක් පුටුවක් ඇඳක්. මේස පුටුව ඇඳන් කියනකොට එතන ශබ්දයක් තියෙනවා. මිස කියන්නේ શબ્දයක්. පුටුව කියන්නේ සද්දයක්. ඇඳ කියන්නේ શબ્දයක්. නමුත් එන්නේ මොකද්ද? එන්නේ ඇහැට එන්නේ ආලෝකයක්ද? කන්ට එන්නේ શબ્දේ. මිස කියන දාපු සද්දේ. ඒතර පුංචි දරුවාට අර විච්ච දේ අම්මා කියනකොට අම්මගේ ඇඩතලෙත් අම්මා කියන શબ્දෙත්. ඒ වගේ වර්ණ මොන්ඩිසෝරියකට කතා කරනවා. කහ පාට අතු පාට. ඒතර වර්ණ දීලයි ඇහැට වර්ණ ඇඩතල දීලයි කන්ට શબ્ද දෙන්නේ. ධර්මයේ ටික හොඳින් ඔබට මූලික පූර්වභාග ප්‍රතිපදා හොඳින් අධ්‍යයනය කරනකොට හමු වෙනවා. අතරම මේ වර්ණ කියනවා අපි මේ කාචය තුළම සකස් වෙන එක. එළිය තියෙන එක නෙමෙයි එළිය ආලෝක ඇඩතලේ එකම ආලෝක ස්වභාවය. එතකොට මේ ශබ්දය කියන එකත් කර්ණ සංකප්පවල මෙතනමයි සකස් වෙන්නේ. එතකොට මේ අපේ අපි හදාගත්ත ආයතන වල ගොඩ නැගුණු ඒ දැනීම් පද්ධතියකට කොටු වෙලා ඉන්නේ. ශබ්ද වර්ණ ගන්ධ රස පහස. අපිට අත්දැකීම් තියෙන්නේ එතකොට මනෝමය ස්වභාවයකි. බාහිර නැහැ. ඒක චිත්තේන නියති ලෝකේ කියේ. ඒ සලායතන ලෝකේ කියේ ඒවා අසකන්නේ දාසෙන් හැදෙන ඒවා. ඒවා කොහෙවත් එළිය හම්බ වෙන ඒවා නෙමෙයි. එතකොට ඒවා එතකොට චිත්තේ නියදොනේ සලායතන ලෝක ලෝකෝ සංකාර ලෝකයක් තමයි අපි මනෝමයෙන් තමයි අපි මේ හැම එකම හිතාගෙන ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙනවා කියවට ඒකත් චිත්ත ස්වභාවයක්. ඒ කියන්නේ අපි හිතන හිතන ලෝකෙකයි අපි මනෝමයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් අර බාහිර ඇත්තටම නැද්ද? එතකොට ගොඩක් අය අහනවානේ. අනේ අහනවානේ මේ බාහිර ඇත්තටම එතකොට නැද්ද කියන එක. එතකොට අපිනුත් අහනවා ආර්යයන් වහන්සේ මේ මේ තියෙන්නේ කොහොමද නැහැ කියන්නේ. ඇත්තටම ඔබ අලලා බලන්න. ඔබට දැනෙන තද ගතියක්, ඇඟට දැනෙන උණුසුම සීතල. අතරම බලන්න ඔබ ඒ කාය ප්‍රාසාදේ බලන ඔබට පේන වර්ණ හැඩතලක්. ඒ කියන්නේ කැමරාව. බලන ඔබ ඔබට ශබ්දයක් ඔබ බාහිර වෙන ඔබට කිසි අත්දැකීමක් නැහැ. මේකෙන් පැහැදිලි වෙන්නේ මීට වැඩිය දැන් අපේ තියෙන 5 sensors වල තමයි මේ අත්දැකීම. ඒ කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස. නමුත් ඊට වැඩිය තරංග තරංග හසු වෙන සෙන්සර්ස් තියෙන සතුන් ඉන්නවා ඩොල්ෆින් වගේ සත්තු. උන්ට තරංග වල ඒ කියන්නේ ඔවුන්ට සෙන්සස් වල තියෙනවා දැනීමක් තියෙනවා. ඒකට ඒ වගේ විවිධ ආකාර කරපොත්තර ස්පර්ශ එතකොට අපි මීමැස්ස ගත 28 විදියට පේනවා. සමහර සත්තුන්ට එක වර්ණයයි. එතකොට මේ විදියට ගත්තොත් ඇත්තටම මේ සුද්දාෂ්ටකයේද තියෙන්නේ. නමුත් ඒවා අපේ අත්දැකීම නේද? ඒවනම් අපි ඉන්හිහට අත්දැකීමක් අපිට නෑ නේද? අපිට බාහිර තියෙන දේක් පේනවා. එහෙනම් අපේ අපේ ඇස අඳ වුණොත් කොහොමද කළු පාට පේන්නේ? අපිට කොහොමද එහෙමද බාහිර ඇත්තටම කළුද? එතකොට මෙන්න මේ වගේ අපිට බාහිර අත්දැකීම් නැහැ. ඇත්තටම අපිට තියෙන්නේ අපේ ආයතන වල අධ්‍යක්ීම් පමණයි. අපි විඥාන මායාවට කොටු වෙලා ඉන්නේ. ඒක නිසායි අපි සැබෑ ලෝකේ තීනියක් දකින්නවා කියලා කියන්නේ. එතකොට මෙන්න දැන් හැමෝම පටලව ගත්ත දෙයක් තමයි අපිට පුළුවන් ඕනනම් සාමාන්‍යයෙන් දිගටම පැහැදිලි කරගෙන යන්න උපක්ලේශ සූත්‍රය තුළ මොකද මේ කියන්නේ කියලා. නමුත් මෙතනදී ඔබට අවබෝධයක් නැතිනම් ඔබ මේ දකින්න දේ හරිද? නෑ. ඔබ උපක්ලේශ කියන්නේ සමාධියට බාධා කරන ක්ලේශ, උපක්ලේශ කියලා. නමුත් ඒක ඔබ කතා කරන්නේ ඔබට අවබෝධයක් නැතුවයි. ඒ කියන්නේ ඔබ හිතන්නේ මේ සමාධි කියනකොට සමත සමාධි ගැනයි. නමුත් මේ කතා කරන්නේ සමත සමාධි ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ලෝකෝත්තර සමාධි. ඒ කියන්නේ අනිමිත්තයි. ඒ කියන්නේ මෙතන කතා කරන්නේ විතක්ක ਵਿਚාර සංසිඳලා එක නිමිත්තක හිත තියාගෙන ඉන්න පාවෙන සමාධියක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ සවිතක්ක සවිචාර. ඒ කියන්නේ එන අරමුණේ සත්‍ය දකිනකොටත් ඒ අරමුණේ මිදීමක් තියෙනවා. මේක ඊටාම ගැඹුරු කාරණා. අන්නේ මිදීම තුළ උපදින සමාධියයි මේ කතා කරන්නේ. ඒ ලෝකෝත්තර සමාධි කියනේ වඳුන ගන්න ඕනේ. ඒව විදර්ශනා සමාධි කියනේ වඳුන ගන්න ඕනේ. ඒ අවදිමත් ස්වභාවය තුළයි මතුවෙන්නේ කියන එක අඳුන ගන්න. ඒ සත්‍ය දැකීම තුළයි මතුවෙන්නේ කියන එක අඳුන ගන්න. සත්‍ය නොදකින කිසි කෙනෙකුට ලෝකෝත්තර සමාධියක් උපදින්නේ නැහැ. හැබැයි සමාධි භාවය තබ්බ සමාධි පැහැදිලි කරනකොට අපිත් පැහැදිලි අර ලෞකික විදියට වචන එකමයි පැහැදිලි වෙන්නේ. ඕබාස කියන ඒවා ලෞකික පැත්තෙත් තියෙනවා. ඒ ඕබාස කියන ඒවා ලෝකෝත්තර සතරපතය උභාස කියන්නේ සාමාන්‍ය මේ දැනෙන ස්වභාවයට දැන් අපි ගත්තොත් මේ දැනෙන ස්වභාවය අපි සාමාන්‍යයෙන් දත් දකිනකොට මේසයක් පුටුවක් දකිනවා. නමුත් ඒ ස්වභාවය මිදෙන ස්වභාවය තුළ අර සමාධිමත් ස්වභාවයටම තමයි උභාස කියලා කියන්නේ. ඉතින් මේ ඕබාස කියන්නේ ගොඩක් අර මේ රැවටෙන්න යන්න එපා. ලෞකික සමාධි වලත් ඕබාස කියන වචනේ පාවිච්චි කරනවා. මේ ඒ ඒ එතන නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. මේ සිතේ සත්‍ය දැකලා මිදෙන තැන උපදින ඕබාසයක් ගැන පැහැදිලි කරා. ඒතකොට මේ ඕබාස කියන වචනේ. ඒතකොට දර්ශනය කියන්නේ ඔබ දකින්න දැන් මේ අන්ධ වෙලා නැහෙනේ. මේ බීරි වෙලා නැහෙනේ. මේ මේ මේ රස දැනෙනවානේ. එතකොට ගන්ධය දැනෙනවානේ. කාය ප්‍රාසාදයේ උණුසුම සීතල දැනෙනවානේ. සාමාන්‍ය විදිහටම මේ ආයතන ටික ඔක්කොම වැඩ කරනවානේ. එතකොට මෙයා අන්ධ වෙන්නේ නැහැ රහත් වුණා කියලා බීරි වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම දැනෙනවා රස පටිසංවේදී. රස රාග පටිසංවේදී. ඒ කියන්නේ රස දැනෙන එක මෙතන ආයතන කෘත්‍යයක්. රොබෝ කෙනෙක් වගේ. ඒ දිවේ ස්වභාවය. ඒ කෙනෙක් පුජ්‍යලේ නෙමෙයි. අනිත් කෙනෙක් පුජ්‍යලේ විදිහට ගන්න එක තමයි දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය. ඒ සක්කාය දෘෂ්ටිය තුල අපි මේ හැම දෙයක්ම මේ කෙනෙක් ආත්ම සංඥාවකින් ගන්නවා. ආත්ම සංඥාවකින් ගන්න තාක්කල් අපිට මේ සසරෝගේ මිදීමක් නැහැ. ඒ ආත්ම ප්‍රඥාවමයි අපේ සසර රෝගයට හේතුව. ඒතර මේක ලොකු අවබෝධයක් තුළ ලොකු මිදීමක් මේ කතාව තුළ සිද්ධ වෙනවා. මහා සසර රෝගයේ නිමාව වැටෙන මෙන්න මේ පිරිසිදු මේ පෙන්නන දිසා නැති අඳුනගත්තොත් විතරයි. එහෙම නැත්නම් ඔබ ගොඩාක් මම්මුලා වේවි, ඔබ ගොඩාක් අසරණ වේවි. අපි ගොඩාක් මේ වගේ අත්දැකීම් සහිතයි. අපිට විශාල වශයෙන් ගොඩක් මේවා ඉර වෙලා අපි ගොඩක් මේවා මේවා වැරදුණු තැන් නැවත නැවත දැකලා හදාගෙනයි මේ ඔබට ඒ අත්දැකීමෙන්මයි මේ පැහැදිලි කරන්නේ. අපි දන්නවා මේ දේ. අපි දන්නවා ඔබ රැවටෙන බව. නමුත් අපිට ඒකට සත්‍ය හෙලි කිරීම අර වෙන විසඳුමන්නේ ඔබ සත්‍ය දැනගත යුතුයි. එහෙනම් අපි ඒ සත්‍ය පැවසිය යුතුයි. නැත්නම් ඔබ ඔබට ඒ අත්දැකීම් බලන්න පුළුවන්. ඔබට ඒ අත්දැකීම ඔබට දැනේවි එතකොට ඔබටම සාන්දිටික වේවි. ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. ඇත්ත ඒ අත්දැකීම ඔබ ලබන්න. එතකොට ඔබට සසර දුකෙන් මිදීමක් තියෙයි. එහෙම නැතුව ඔබට කවදාවත් සසර දුකෙන් මිදීමක් නම් ඇති වෙන්නේ නැහැ. මේ ආත්මය කියන එක මේ අත් දෙක තියාගෙන ඉඳලා ආත්මය නැති කරනවා කියන එක ඔය වේදේ තුල ඔය භාවනා කරලා අතරම එතන රැවටෙලි ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ සමාධිමත් සිතේ ස්වභාවය හඳුනා ගන්න බෑනේ. ඒක ඒකට ඇබ්බැහි වෙනවනේ. එතකොට එතන ලෞකික සමාධියක් කියලා දන්නෙත් නැහැ. එතකොට නොදැනෙන ස්වභාවයකට යනවා. ඒ ස්වභාව තුල අංශු විදිහට පාවෙන ස්වභාවය තුළ විඥාන මායාව බොහෝ මායාකාරී දේවල් පෙන්වනවා. ඒව හිතන එතකොට මේවා රූප කියලා. එතකොට අර අර ආංශු කම්පන ස්වභාව ඒවා හිතනවා රූප නාම කියලා ඒව ඒවා එහෙම හිතනවා. ඒ විඥාන මායාවෙන් මේවා මැවෙනවා. මේවා ඒ වගේ. එතකොට ඒවට රැවටෙනවා. එතකොට හිතනවා ආ ඒ තුළ මේ ඝන ඒක ඒ ඒ තුළ හිතනවා මේ ඝන සංඥා හිතනවා මේක සුකුම් වෙනවා කියලා හිතනවා. ඒ තුළ හිතනවා මේ මේ ඒ හිතනවා ඒ විඥාන මායාවෙන්ම තමයි සියල්ලම දෙන්නේ. හිතනවා ආ නාම රූප පරිච්ඡේදයට යනවා කියලා. හිතනවා නිවන් දකි කියලා. ඒ හිතලා ඊට පස්සේ ඉන්නවා ඒ කොයි වෙලාවකරි නිවන් දකි කියලා. ඇත්තටම ඒ තරම් මුලාවක් අපි මේ ධර්මයේ තුල දැකලා නැහැ. ඒ තරම් විශාල මුලාවක් එතන තියෙනවා. අතර අපි අපි දීර්ඝ කාලයක් ඒ විදිහට බලාගෙන හිටපු අය. ඒ අංශු වලට කම්පන වන ස්වභාව දිහා ඔහේ හිටපු අය. හිර වෙලා හිටපු අය. ඒක තුල කොයි මොහොතේ හරි නිවන් දකී කියලා හිටපු. ඊට පස්සේ අපිට කාලයක් යනකොට තමයි තේරුනේ මේ ආත්ම සංඥාව ගැන අපිට අවබෝධයක් තිබුණේ නැහැ. බුදුන් වහන්සේ අර පටිච්චසමුපාදය මෙනෙහි කළා ඒ ආත්ම සංඥාව අවබෝධ කරපු එක අපිට ඒ අවබෝධය ඒ තිබුණේ නෑ ඒ 2009ට කලින් පෙර අපි ඒ දකපු දැකපු දේවල් වල තිබුණේ මිත්‍යාවක් පමණමයි අපි එතනදී තමයි මෙතන අපේ අපේ එන්නේ පරිවර්තනයට එන හේතු ඊට පෙර ඉඳන්ම හැබැයි ඒ ඒ අපිට ඒ එතන එනවා ඒ බුදු මේ ස්වභාවය තුළ මිදීමක් නැති බවට දැනෙන අවස්ථා එනවා. ඒ නිසා අපි නිතරම ඒ ගැන කුතුහලෙන් කටයුතු කරා. නමුත් අපිට අවසානයේ මේ සිරවීම අරූපය තුළ සිරවීම සිදු වුණා. ඒ කියන්නේ අපිත් අර ආකාසඤ්ඤාතන විඥානංගායතන අරූපය තුළ අසඤ්ඤතලයේ ඉර වෙලා හිටියා. අපිට තේරුණා මේක මේක මහා අවාසනාවන්ත සිද්ධිය. අපිට ඒක අපිට මේතන නිවන් මඟ නැති බව, එතන ආත්ම ස්වභාවය ගිලියෙන්නේ නැති බව වැටහිලා තමයි අපිත් අර එතනින් ඇත්තටම අයින්ට වෙලා මේ ධර්මයේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය හොයන්න ගත්තේ. එතකොට තමයි අපිට වැටහුනේ මෙතන මේ අවබෝධ කරන ධර්මයේ. ඒ කියන්නේ අපි නොදන්න දේ, අපි දැනගෙන හිටපු නැති දේ. ඒ නොදැන භාවනා කරාට පළක් නැහැ. අතර මේ නිවන් මඟ භාවනාව කියන එක සතර ඉරියව්වෙම තොරයි. මේකට ඉරියව්වක් නැහැ. විශේෂයෙන් විදර්ශනා භාවනාව. ඔබ ඔබ හොයන වෙනවා ඊට පස්සේ විදර්ශනා කරන්න ඔය සමතේ ගිහිල්ලා. ඔබ හිතනවා රූප කලාප බෙදලා එතනින් නිවන් දකින්න පුළුවන් කියලා. ඔබ හිතනවා සමතයානිකයා කියන්නේ එවැනි අයෙක් කියලා. නැහැ. ඔබට වැරදිලා. අර බුදු සමය තුල අර අර තපස්වරු ඍෂිවරු ඒගොල්ලෝ විශ්ව ශක්තියට එකතු වෙන හැටි හෙව්වා. ඒක නිසා ඒගොල්ලෝ කුණ්ඩලිනී යෝග පැත්තෙන් ගියා. ඒ නිසා ඒගොල්ලන්ට වෙනින් වෙනින් ඒව සිද්ධ වුණා. වෙනින් වෙනින් විවිධාකාර අර ඔවුන්ගේ ඒ අනුව වෙනස්ම විදිහට ඔවුන්ගේ ඒ ස්වභාව මත වුණා. ඒ ස්වභාවවල ඉන්න අයට කිව්වා ලෞකික අභිඥාලාභින් කියලා. ඒ විවිධාකාර ඒ පරාසයක් තියෙනවා පැහැදිලි කරන්න. අභිඥා කිව්වට එතනත් එක එක ස්වභාවවල අභිඥා ස්වභාව වෙන වෙනම වෙනස් වෙනවා. එතකොට ඒ ස්වභාවවල ඉන්න මේ ධර්මයේ මේ බ්‍රාහ්මණය භාවනා කරන අය බුදු සමය තුල බුදුන් වහන්සේ තිබුණා විශාල සමාජය තුල අර අර තිබුණා අබිනිෂ්ක්‍රමණය තුළ සිද්ධ වුණු දෙයක්. ඔවුන් සත්‍ය සවාගෙන ගියාය. ඒතර මේ බුදු සමය තුළ සත්‍ය සවාගෙන යන යුගයක්. ඒතකොට ඔවුන් ගොඩක් තපස්වරු භාවනා කරපුවා. ඔවුනුත් මේ ධර්මය සවාගෙන බුදුන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ ධර්මය විමර්ශනය කරා. ඒතකොට බුදුන් වහන්සේ අතරම ඒ ඒ එවැනි අය එවැනි ඒ කියන්නේ ලෞකික අභිඥා ලාභීන් පවා මේ ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිනවා. හැබැයි ඔවුන්ට එතකොට සමතයානිකව තමයි කියන්න වෙන්නේ. ඔවුන්ට මොකද මේ පැත්තෙන් ගොඩක් ඒ වඩලා තියෙන්නේ. ඉතින් ඔවුන්ට ඒක නිසා එහෙම තමයි වචන පාවිච්චි කරේ. ඒ හැබැයි උද්දෙක් වචන විතරයි. නිවන නම් නිවනමයි. නිවන කියන්නේ සිතින් මිදීමයි. සිතින් මිදුණා නම් ඒ කොයි ආකාරයට කොහොමද උනේ? ඒ තුල තියෙන අවසානයේ නම් නිට්ටාවට බැලුවොත් කෙලෙස් සංසිඳීමම්. කෙලෙස් සංසිඳන ආකාරය තමයි ගවේෂණය කරන කෙනෙකුට ඒ සත්‍ය සොයන කෙනෙකුට හමු වෙන්නේ. එතකොට ඔබ රැවටෙන්න යන්න එපා. ඔබත් අද තපස්වරු විදියට, ඍජුවරු විදියට වැඩ කරන්න අවශ්‍ය නැහැ. පස්වක දවස් කරපු දේ කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේ ඒවා හිර වෙලා ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔබට වරදිනවා මිසක් ඔබට වැරදීමෙන් ගැලවෙන මඟ කියලා දෙන්න මේ යුගයේ ඇත්තටම අල්පේච්චයි ඇත්තටම නැති තරම්. ඒ වරදින් ගැලවෙන්න නම් ඔබේ සත්‍ය මාර්ගයේම යා යුතු වෙනවා. බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරපු ධර්මයේම දැනගත යුතු වෙනවා. එහෙනම් පටිසම්පදා ධර්මය අවබෝධ වීමමයි ඒ සියලු බුදුරන්ගේ අනුශාසනා සියලු බුදුර බුද්ධත්වයට පත්වන්නේ පටිසම්පදා ධර්මයේ අවබෝධ කිරීමෙන්මයි. එතකොට මෙතනදී තියෙන්නේ සත්‍ය අවබෝධ කිරීමක්මයි. පටිසම්පදා ධර්මය කියන්නේ සිත ඇදෙන හැටි. ඒ සිත හැදෙන ආකාරය තමයි මේ ආයතන හැදෙන ආකාරය. ඒ කියන්නේ මේ සෙන්සස් වල ස්පාර්ක් වෙන ශබ්ද වර්ණ විදිහට ඇවිල්ලා මේවා සේරම එකට එකතු වෙලා මේක දැන් මනෝ විඥානයේ විදිහට මේක ආයතන විඥාන විදිහට මෙතන මේ අරමුණ එනකොටම වට්ටම් වට්ටති විදිහට වට දෙකක් විදිහට කරකිලා ආයතන මට්ටම වෙනයි මනෝ විඥාන දැන ගැනීම මට්ටම වෙනයි. එතකොට මෙතන රවටෙන්න එපා මනෝවිඤ්ඤාණ කියන්නේ එහෙම කොහෙවත් එහෙම එකක් නෙමෙයි මේ එකම සිද්ධියක් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ වේගය තුලයි මේ සකස් වෙන්නේ දේශනා විශාල ප්‍රමාණයක් අපි ඒ වෙනුවෙන් ඔබට පැහැදිලි කරලා තියෙනවා ඔබට දකින්න ලැබෙනවා ඉතින් අපිට අධ්‍යයනය කරන්නත් පුළුවන් හැබැයි දැන් අපි එමු අපේ මාතෘකාවට මූලික පැහැදිලි කිරීමක් මේ විදිහට කරන්න සිද්ධ වෙනවා ඒකට හේතුව තමයි අද සමාජයේ තියෙන රැවටිීම ඒ කියන්නේ උපක්ලේශ කියන්නේ සමත සමාධියට ගලපා ගන්න යන එක ඒක මහා මුලාවක් රැවටීමක්. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඊට වැඩිය අතිශයින් සමාජයට සැඟව ගිය ඊ타ම වටිනා සමාජයේ අවදි විය යුතු ඒ විදර්ශනා ධූරයෙන් මතුවන ඒ ප්‍රායෝගික පැත්තෙන් එන මගඵල මතුවෙන්නේ විදර්ශනා ධූරයෙන්මයි. ග්‍රන්ථ ධූරයෙන් මගඵල මතුවෙන්නේ නැහැ. ග්‍රන්ථ ධූරේ මගපලාභිය බිහි වෙන්නේත් නැහැ. පොටිල භික්ෂුවට විච්ඡ දේ තමයි සිද්ධ වෙන්නේ. දැනුමක් විදියට කරේ තියාගත හැයි. ඒ දැනුම සමාහට පිරිසුදු නොවෙන්න පුළුවන්. මොකද විදර්ශනා ධූරයෙන් අර ග්‍රන්ථ ධූරේ මතු කරගත්තේ නැත්නම් ඒ ප්‍රායෝගිකව ඒ අත්දැකලා මතු කරමික පොතක ලියන්න පුළුවන් දහමක් නෙමෙයි. ලුණු රාගෙන පොතේ ලියන්න බෑ වගේ. තණ්හාව කියලා ලිව්වට 10 දෙනෙක්ගේ තණ්හාව සමාන නැහැ. පොතේ ලියන්න පුළුවන් එක වචනයයි තණ්හාව කියලා විතරයි. හැබැයි ඒක සමානද 10 දෙනෙක් ගත්තොත් නැහැ. දස ආකාරයක තෘෂ්ණාවක් තණ්හාවක් පවතිනවා. එතකොට මෙන්න මේ වගේ කවදාවත් කෙන කෙනාගේ ස්වභාවය පොතක ලියන්න බෑ. මේ චිත්ත ස්වභාවයක් කොහොමද පොතේ කවදාවත් සඳහන් කරන්න බැරි වෙයි. ඒක සාන්දිටිකයි. ප්‍රත්‍යක්ෂව දැනෙන දෙයක්. ඒ දැනෙන දේ තමයි සත්‍ය නම්. එතකොට ඒ ඒ ධර්මය අපි හඳුනා ගන්න. අන්න ඒ විදියට ආත්මයක් නැති බව ආත්මයක් නැති බව ඔබ මේ භාවනාව තුළ ආත්මයක් නැති කරන්න බෑ කාටවත්. ඒක අවබෝධයෙන් සිද්ධ වෙන්නේ. ඒක මහා ප්‍රඥාවෙන් සිද්ධ වෙන්නේ. ඒකයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ බොහෝ අය ගලපලා තිබුණේ මේ සීල් රැකලා, එහෙම නැත්නම් පංච සීල් රැකලා, අට සීල් රැකලා, දස සීල් රැකලා, පව සතර පොයට සීල් අරගෙන. ඕම තමයි ඒක ගැට ගහලා තිබ්බේ. මහා මායා දේවියත් පංච සීල් රැක්කා. ඒ අබෞද්ධෝත්පාද කාලේ. ඒ කියන්නේ අර නිගණ්ඨනාත පුත්‍ර සියල්ල කර්මෙම වෙයි කිව්වනේ. ඒකනේ අගෞත ගෝවිත විදිහට එක එක උත සමාදන් වුනේ. ඒ උත සමාදන් වීම. ඒ නිගණ්ඨනාත පුත්‍රගේ ධර්මය. ඒ කර්ම භූමියේ සියල්ල කර්මයෙන්ම වෙනවා කියපේ. කම්ම කම්ම කියන ඒ වචනේ ඒ විදිහටම තියෙන බුදු සමයේ බුදුන් වහන්සේලාත් ඇවිල්ලා කියනවා. බුදුන් වහන්සේත් ඒ වචන කතා කරනවා. නමුත් බුදුන් වහන්සේ ලෝකයට එලි කරන ධර්ම හේතුඵලදා. හේතුඵලදාම ඒ නිගණ්ඨනාත පුත්‍රගේ සියල්ල කර්මයෙන් කියන එක නෙමෙයි. සියල්ල කර්මයෙන් වේ. සියල්ල කර්මයෙන් විසද. එහෙම එහෙම එකක් නෙමෙයි. ඒක නිගණ්ඨනාත පුත්‍රගේ ඒ කර්ම භූමියේ ධර්මයේ බිඳ වැටෙනවා බුදුන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වෙලා හේතුඵල ධම ඉදිරිපත් කිරීම තුළ. ඒතකොට අදත් අද දකින්න ලැබෙන නිගණ්ඨනාත පුත්‍රගේ ධර්මයම තමයි. ඔබ දන්නවා සමාජයේ බොහෝ අය හිතන් ඉන්නේ මේ කර්මයේ විපාක දෙන්නේ කර්මයෙන් වෙන්නේ කියලා. ඒතකොට මොකද ඒ අය කරන්නේ? ඒ අය හිතනවා ආ හොඳ දෙයක් කරොත් හොඳ තැනක යනවා කියලා. නමුත් මල්ලිකා දේවිය අසිරිසි මහා දානේ දුන්නත් හොඳ තැනකට ගියේ නැහැ. අශෝක අධිරාජ්‍ය 84000ක් වේර විහාර හැදුවත් හොඳ තැනකට ගියේ නැහැ. කර්ම දායාදෝ කම්මපටිබන්ධෝ. ඉතින් කර්මයෙන් නම් සේරම වෙන්නේ. එහෙනම් එහෙනම් එයා යන්න එපා හොඳ තැනක. එහෙම ගියේ නැහැ. අශෝක අධිරාජ්‍යයත් යන්න එපා හොඳ තැනක. එහෙම ගියෙත් නැහැ. 84000ක් වේර විහාර ඇද්දුවත් අශෝක අධිරාජ්‍යය දුගතියට වැටෙනවා. මල්ලිකා දේවිය අසිරිසි මහදානිය දුන්නත් මල්ලිකා දේවිය දුගතියට වැටෙනවා. අයි මේ ධර්මයේ මේවා සඳහන් වෙන්නේ. මේ සඳහන් වෙන්නේ සත්‍ය අවබෝධ කරගන්න ඔබට තව තවත් ධෛර්යය ඇති වෙන්න ඕනේ නිසායි. ඒ කියන්නේ කර්ම භූමියේ සත්‍යයක් නොවන බවයි. එහෙනම් හේතුඵල ධමයි සත්‍යවන්නේ. හේතුඵල ධම තුල සංවර වෙන්නේ කොහොමද? ඔන්න ඔතන තමයි අද සමාජයේ තියෙන ගැටලු. අද සමාජයේ බොහෝ අය අහනවා මේ කර්ම භූමිය නැති වුණොත් මේ සමාජේ පිරිනවනේ. එතකොට හොඳ දෙයක් කරන්න උත්සාහවන්ත වෙන්නේ නැහෙනි. එතකොට ඒ අය හොඳ දෙයක් කළා හොන් තැනකට යනවා කියන සිතුවිල්ලෙන් ඒ අය මිදෙනවා. නෑ ඔබයිනේ නිගණ්ඨනාත පුත්‍රගේ ධර්මයේ කරේ තියයි. ඒක නිසා ඔබට මේක වැටහෙන්නේ නැත්තේ. හේතුඵල ධර්ම දේශනා කරන්න අපේ භික්ෂුන් වහන්සේලා අධෛර්ය ඒ කියන්නේ අදක්ෂ වෙලා තියෙනවා. ඒක වුන්ට නොහැකි වෙලා තියෙනවා. ඒක නිසා වුන් අර නිගණ්ඨනාත පුත්‍රගේ බාල බලද දේම පොත්වලත් ලියාගෙන තියෙනවා. අද ඔබ පිළිගන්න පොත් ඔබ ඔය ඔය දහම් පාසල් පිරිවෙනවල ඔය ත්‍රේණුකාය චන්ද්‍රමුල ආමුදුරන් වෙන පොත් නෑ අපිට කියවන්න. අපි දන්නවා. අපිත් ඒ පොත් කියවලා තියෙනවා. ඒක නිසාම අපි වඩා හොඳට දන්නවා. ඒ ඒ ඒතරමයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. ඒ පොත්වල තියෙන මිත්‍යා දෘෂ්ටිය කවුද හොයන්නේ? කාටද හොයන්න පුළුවන්? ඒක ප්‍රත්‍යක්ෂතාවයට එනකන් කිසි කෙනෙක්ට කියන්න බෑ. යමෙකුට දේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වුණාම තමයි මේ හැම දෙයකම කොතනද මේ මිනිස්සු ඉර වෙලා තියෙන්නේ තියෙන සමාජයේ කොහොමද ඉරවුනේ කියලා ඔක්කොම නිකන් කැඩපතකින් පේනවා වගේ පේන්න ගන්නවා. ඥානෙට හසු වෙනවා. සිහියට හසු වෙනවා. ඒ ඒ ඇත්තටම ඒ මේවා ඔබගේ දැස් සැරෙනකොට ඔබට දැනි දැස් සැරෙන කාලයයි කියලා අපි දැන් යන්නේ නිසායි. ඇත්තටම මේ කර්ම භූමිය නෙමෙයි බුද්ධ දේශනේ. බුද්ධ දේශනේ හේතුඵල ධම්. අද පොත්වල ලියාගෙන නෑ බුදුන් වහන්සේ එහෙමත් කිව්වා මේමත් කිව්වා කියලා. මේක නිකන් අනලා තියෙන්නේ. ඒක නිසාම ඔබට අද පිරිසුදු බුද්ධ ධර්මයේ අවිමි වෙලා තියෙනවා. බොහෝ අය නිවන් මඟ දන්නෙත් නෑ. ඇත්තටම පතනාබෝධියකින් නිවන් දකින්න කියලා එක එක දෘෂ්ටි වලට අර සමාජයේ අර තනක් දීලා තිබුණු දෘෂ්ටිගත ඒ අවිද්‍යාව තුළ හිටපු යුගයක් තිබුණා. ඒ කියන්නේ පටිසමුපාද ධර්ම ඉස්මතු වෙලා තිබුණේ නැහැ. බුද්ධ ජයන් ත්‍රිපිටකවත් හරියට තිබුණේ නැහැ. ඒ දශක ගානක් ඒ විදිහට ගියා. එතකොට අපි අපි කරේ මොනවද? අපිට උපසම්පදාවක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ මහායානයේ බුරුමේ තියෙන ඒ චාරිත්‍ර ටිකක් තමයි මෙහෙට ගෙනත් තියෙන්නේ. එතකොට අපි නිකන් අපි මේ චාරිත්‍රයක් විදිහට දැන් උපසම්පදාය. ඒක සැබෑම උපසම්පදාව නෙමෙයි. සැබෑම උපසම්පදාව නම් අභ්‍යන්තරයෙන් වෙන ආධ්‍යාත්මිකව සිදුවෙන උපසම්පදාව. ඒක කාටවත් මේ මේ මේ මේ කාටවත් ඒක මේ මේ හිතන එහෙම නැති කරන්න බෑ. බෑ. ඒ අභ්‍යන්තරයෙන්ම පරිවර්තනයේ තුල ඒ උපසම්පදාව සිද්ධ වෙනවා. ඒක තමයි කුසලස්ස උපසම්පදා කියයි. ඒකයි සබ්බපාපසා කරන කුසලස්ස උපසම්පදාය. ඒ මුනොත් තමයි සතිත්ත පරියෝදපණ. මේක නිකන් හුදෙක් කවියක්වත් මේ ගාතාවක්වත් එහෙම එකක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් මේ සේරම එන්නේ අපිට උපදින සිත් රාග දේශ මොහ සිත්, කාම භූමියේ සිත්. එතකොට මොකද වෙන්නේ? ඒවා කුසල් සිත්. ඒතර සබ්බපාපසා කරන සියලු නේ මේ සබ්බපාපසා කරන කියන්නේ මේ සියලු සිතුවිලි අකුසල් නිසා. එතකොට මොකද්ද ඒ තරම් එහෙනම් අපි කුසලයේ කියයි. කුසලයේ කියන්නේ මේ සිත සත්‍යයක් නොවන බව දකින්නේ. මේ සිත විඥාන මායාව බව හඳුනගන්නේ. එතකොට එහෙම දැක්කොත් තමයි අන්න ඒ කුසලස්ස උපසම්පදාව වෙන්නේ. අන්න ඒ කුසලස්ස උපසම්පදාව අභ්‍යන්තරයෙන් වෙන එක සංවරත් වෙන සීලානම් කියන එක. එතකොට එතනදී මොකද වෙන්නේ? ඔබ හිතනවාද ඔය පංචශීලයේ තියෙන ඔය කාමයේ සුමිච්ඡාචාර එතකොට මේ අපි කතා කරන ඒ පානාතිපාතා අදින්නාදාන ඒ මුසාවාදා මේ කාමයේ සුමිච්ඡාචාර මේ මේ කියන මේ සුරාමේරේ මේ කියන මේ කියන පංචශීල මේවා අබෝධෝත්පාද කාලේ බුදු කෙනෙක් අවශ්‍ය නැහැ මේකට මේක උත සමාදානය ඒ කමන්නේ සමාජයේ යහපතට සමාජයේ යම්කිසි ඒ සංස්කෘතිය තුල ඔහොම ගියා නමුත් ඔබ හැමදාම අඳ වෙන්න බෑ ඔබ යම්කිසි දවසක දැස් අරින්න ඕන ඔබ මේ දුගතියෙන් වැටෙන්න ඕන මිදෙන්න ඕන කවදා කවදාවත් ඔබට ඔතනින් දුගතියෙන් මිදෙන්න බෑ. ඇයි අසිදිසි මහදානේ දුන්නා දුගතියට වැටෙනවා නම් මල්ලිකා දේවි ඔබ වැටෙන්නේ නැද්ද? ඔබත් වැටෙනවා. එහෙනම් ඔබ මේ ධර්මයේ දැනගෙනමයි ඔබට රැකවරණය සාදාගත යුත්තේ. එහෙනම් විසාකාව දුන්නා වගේ පින්දහම් කළ යුතුයි. එහෙනම් විසාකාවගේ කොහොමද පින්ද? මගදේ ජනගහනේ කෝටි 7ක් අපිට අපිට අහන ලැබෙනවා නේද? කෝටි පහක්ම සෝතාපන්නයි කියලා බුදුන් වහන්සේ පිරිනමපාන. ඒතකොට මුළු මගදේම කොහොමද මේ විදිහට සුගති පරායන වෙන්නේ? ඒ සුගති පරායනනේ මේ සත්‍ය අවදි වුණොත් පමණයි. මේ සත්‍ය බුදුන් වහන්සේ අවදි කරලා දෙනවා සමාජයට. ඒ නිසාම තමයි මුළු සමාජයේම ඒ යුගයේ වෙන විට මහා වාග්යවන්තීන් වෙනවා. ඒකට හේතුව අර දුගතියෙන් මිදෙනවා. අද මේ සමාජයේ නිගණ්ඨනාත පුත්‍රගේ කර්මඵලය ඔළුවේ තියාගෙන දුගතියට යන සමාජයක් බවට පත් වෙලා තියෙනවා. මේ අයට පිළිසරණක් නැහැ. මේ අය ඉන්නේ මිත්‍යා මිත්‍යා දෘෂ්ටි. මේ හඳුන් කුරු ගගා ඝාතකී කිය ඔය මල් තියතිය මේ අය කරන්නේ අර කෝවිලේ කරන අර අර වේදයේ තුල තියෙන අර නිකන් අර අර නිකන් බ්‍රාහ්මණය කරපු ඒ ඒ ඒ ඒ නිකන් අර චෝත්‍රකයේ කිය යන ඒ බුද්ධාගම නෙමෙයි. ඉස්සලම අපි මේ බුද්ධාගම කියන එක දැනගන්න. බුද්ධ ධර්මය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු අන්නේ මාවත හඳුනා ගන්න ඕනේ. අපි බුද්ධ කියන වචනේ අපිට ඕන විදිහට අවභාවිතා කරගෙන ඕන ඕන තැනට දාගෙන ඊට පස්සේ මේක බුද්ධ බුද්ධ කාගා හිටියට වැඩක් නැහැ. ඔය කොහෙවත් බුද්ධ නැහැ. බුද්ධ කියන්නේ මොනවා? ශුන්්‍යතාවය තුලයි එන්නේ. අනිමිත්තයි, ශුන්්‍යතයි, අප්‍රණීතයි, චේතෝ විමුක්තිය තුලයි බුද්ධ ස්වභාවයක් හමු වෙන්නේ. එහෙනම් මේ බුද්ධ ස්වභාවයටපත් වෙන හැටි කොහොමද තෙරුවන් සරණ යන හැටි? අපි මේවා එකින් එක එකින් එක මේ විදර්ශනා ධූරයේ ඉස්මතු කරගෙන ඔබට ප්‍රායෝගිකව මෙන්න මෙයයි. පොතක ලියනවා නම් ලියන්න වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තමයි. නමුත් කුමක්ද බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේ මැටි රූපෙට වදින එකක්. නෑ ඒක නෙමෙයි බුද්ධං සරණං ගච්ඡාමි. එහෙනම් මොකද්ද ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ? එහෙනම් මේ මේ ත්‍රිපිටකය වගේ මේ පොත් දැනුමකට පොත් ටිකකට වඳින එහෙම එකකුත් නෙමේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. එහෙනම් මොකද්ද සංඝං සරණං ගච්ඡ මේ රූප තුනක් අල්ලගෙන දගලන එක බොළඳ ඒක මේ ධර්මයේ නොදන්න කමට සිද්ධ වෙන දෙයක්. ඒක නෙමෙයි මේ තෙරුවන් සරණ කියන්නේ. අපි ඔබට ඒවා දිගින් දිගටම පැහැදිලි කරනවා. ඒකට හේතුව මේ සමාජයේ තෙරුවන් සරණ යන්න දන්නේ නැතිකම. ඒ කියන්නේ මේ ධර්මයේ ඉස්මතු වුණොත් විතරයි තෙරුවන් සරණත් අපිට හිමි වෙන්නේ නැත්නම් අපිට ඒකත් අයිමි. ඒ කියන්නේ අපි නියත මුත්‍යා දෘෂ්ටිකයට වැටලා තියෙන්නේ. ඒ කියන්නේ කර්මඵලයේ ඔළුවේ ගහගත්ත නිගණ්ඨනාත පුත්‍රගේ ධර්මයක් ඔළුවේ තියාගෙන බුද්ධ කියන බෞද්ධ කියන ලේබල් එකක් ඒක උඩින් අලවලා බෝඩ් ලෑල්ලක් විදියට අපි යනවා මිත්‍යා දෘෂ්ටික ආගමක් හදාගෙන. අපි කවදද අපි කවදද මේ දුගතියෙන් මිදෙන්නේ මේ මිනිසු පව් නැද්ද මේ මිනිසු අසරණ නැද්ද මේ මිනිසුට පිහිට වෙන්න ඕනේ නැද්ද මේ මිනිසුට දැස් සැරලා දෙන්න ඕනේ නැද්ද මේ මිනිසු හැමදාම බොරු වලක වැටෙන්න ඕනද නෑ නේද? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඔබටත් සාන්දිටික වේවි. ඔබටත් ප්‍රත්‍යක්ෂ වේවි. එවිට ඔබටම දැනේවි. ඔබ ඉන්නේ කොතනද? ඔබ හිටියේ කොතනද කියලා. අද බොහෝ අයට ඒ දේ වෙලා තියෙනවා. අද බොහෝ අයට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. අද බොහෝ අයට සාන්දිටික වෙලා තියෙනවා. සත්‍ය නම් තෙරුවන් සරණ අදත් පවතින බව. සත්‍ය නම් මගඵල පව අදත් පවතින බව. සත්‍ය නම් සුගතියට අදත් යා හැකි බව. දුගතියෙන් අපිට මිදෙන්න හැකි බව. අපි ওই දිව්‍ය ලෝකයක් කරේ තියාගෙන ඉන්නවා කියලා ඕක සංඛාරය. ඕම එකක් ලෝකේ කොහෙවත් බාහිරින් ඔබට හම් වෙන්නේ නැහැ. ඒක බුදුන් වහන්සේ එකවරම කියන්නේ නැහැ. ඒකට හේතුව ඔය නිගණ්ඨනා එන නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ ජටිලයෝ ඉන්නේ මහා බ්‍රහ්මයා ලෝකේ මැව්වා කියාගෙන දිව්‍ය ලෝක ටික කරේ තියාගෙන ඒගොල්ලන්ගේ දෘෂ්ටිය බිඳින්න බෑ ලේසියෙන්. ඒක නිසා බුදුන් වහන්සේ බොහොම සම්‍යක්ප්‍රයෝගීව අපි මේ දන්නවා මේ දෘෂ්ටියෙන් මිදනවා කියලා. ඒක නිසා බුදුන් වහන්සේ දේශනා කරන විලාසයක් තියෙනවා. බුදුන් වහන්සේ යමෙක් ඇවිල්ලා කියනකොට එක පාටම කිව්වොත් එයා බණ අහන්නේ නැහැ. එයා මේ සත්‍ය ගන්නෙ නැහැ. සත්‍යට එයා අවදි වෙන්නේ නැහැ. එහෙම නොත් ඔව් දුක උගතියටමයි වැටෙන්නේ. බුදුන් වහන්සේ මහා කරුණාවකින් ඔහුව ටිකෙන් ටික ටිකෙන් ටිකයි ඒ වෙනුවෙන් යොමු කරන්නේ. ඒක අපිට ධර්මයේ තුල හැමතැනම දකින්න ලැබෙනවා. එතකොට බුදුන් වහන්සේ ඒ දාණය ගැන කතා කරත් ඔවුන් සුගතියක් ගැන කතා කරනවා. ඔවුන් හිතනවා දාණය දීලා සුගතියට යන්න. ඒක නිසා බුදුන් වහන්සේත් ඒව එකක්වත් නැහැ කියන්නේ නැහැ. බුදුන් වහන්සේ ඔව් තිරියන් සතර දෙන දාණය උතුම් දුසිලයට දෙන දාණය ඊට වැඩිය හොඳයි. සිල්වතට ඊට වැඩිය හොඳයි. මගපල උතුමන්ට ඔහොම එනවා කියාගෙන ඊට පස්සේ කියනවා මහණෙනි දාන 1000ක් දෙනවට වැඩිය මේ ධර්ම එකම හොතක් දැකලා මිදෙන එකයි උතුම් කිය. ඒක බුදුන් වහන්සේ ඔහොම කියාගෙන ඒ නිගණ්ඨය බ්‍රාහ්මණය ජටිල බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්මේ පරිත්තාබේ අපමානාබේ ආබස්සරේ එතකොට පරිත්ත සුබේ අපමාන සුබේ සුබකින්නකේ මේ විදිහට කතා කරනවා මේ විදිහට මේ විදිහට ඔවුන් කතා කරනවා බ්‍රහ්ම ලෝක ගැන ඔවුන් කතා කරනවා තව තව ලෝක ගැන නමුත් මේවා සේරම සිතේම තියෙන අර සුක්කුම ස්වභාව ඒ කියන්නේ මේවට යන්නේ කොහොමද බැලුවාම යන්නේ අර සමතේ වැඩුවාම. සමතේ වැඩුවාම එන සුකුම සංඥාවේ ස්වභාවයටයි ඔය ලෝක කියලා තියෙන්නේ. එතකොට ඒවා සකස් වෙන්නේ සිතකයි. එතකොට මේ සංඥා ස්වභාවයම හුස්ම ගියොත් සකස් වෙලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ විශ්ව ශක්තියට එකතු වෙනවා කියන එකම තමයි ඔකේ තේරුම. ඕකේ ඕකම තමයි අද අද මේ බෞද්ධයෝ කියලා අපි අපි සමහර අය නොදන්න කමට හිර වෙලා ඉන්නේ. ඇත්තටම ඔය සුකුම ස්වභාව විතරමයි 31 ලෝක ධාතුවම සිත තුලින් දකින හැටි සංකාර උප්පත්ති සූත්‍රය තුල බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඔබටම වැටේ හරියට මේව අධ්‍යයනය කරනවා නම් මේව එකක්වත් බාහිරින් හම් වෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ මේ බොරුවකට මිනිසු රැවටෙන නිසාම තමයි මේව හරවනවා. කොහොමද හරවන්නේ? දැන් කිසිම ආගමක නැති විදිහට වෙනස් කරනවා. ඒ කොහොමද? බුදුන් වහන්සේ කියනවා මේ දෙවියන්ට සුගතිය manuss ලෝකයේ කියලා. ඕක කිසිම ආගමක කියලා තිබුණේ නැහැ. ඕක බුදුන් වහන්සේ ඔහොම කියනකම් කිසිම කෙනෙක් කියලා තිබුණේ නැහැ. ඒක බුදුන් වහන්සේ මේ මොකද්ද කළේ? බුදුන් වහන්සේ කළේ දෙවියන් වඳිනවා කොහොම මිනිස්සුන්ට. එතකොට මොකද කළේ? එතකොට මේ මිනිස්සු දැන් මේ අනේක නේද බුදුන් වහන්සේ වහන්සේ නවත්ත ගන්න ඕන උනේ. බුදුන් වහන්සේ මේ වැරදි වැරදි සංකල්පයක් දෘෂ්ටියක් ඔළුවේ තියාගෙන මිත්‍යා දෘෂ්ටියෙන් යන්නේක හරවන්න ඕනනේ කොහමද? ඉතින් අර පැත්තටම පැහැදිලි කළා අනිත් පැත්තට එක පාරම තල්ලු කරනවානේ. ඒ වුණාට ඒ සුගතිය තියෙන මනුස්ස ලෝකේ කියලා. එතකොට මේ භවයේ චුට්ටක්වත් පතන්නේ නැහැ මහණෙනි කියලා. එතකොට දැන් අපේ සමාජයේ නිගණ්ඨනාත පුත්‍රකේ ඒ ධර්මයේ ඔළුවේ තියාගෙන පොත්වලින් ඒවත් සාධාරණීකරණය කළා, හරි කළා, බස්සලා තියෙනවා. ඔය ඕපපාතික හෙට උපදින දරුවටත් මිත්‍යා දෘෂ්ටිය මේ ආච්චි අම්මලා ගිල්ලෝනෝම තමයි. මේ දරුවාත් විනාශ කරනවම තමයි. ඒක කරන්න හේතුව තමයි ඔවුන් ඉන්නේ දෘෂ්ටියේ. ඒක නිසා ඔවුන් දන්නේ නැහැ ඔවුන් දෘෂ්ටියේ ඉන්නවා කියලා. ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට මොකද කරන්නේ? ඔවුන් මේ දහිතන සම්මාදිට්ඨියේ ඉන්නේ කියලා. ඔවුන් හිතනවා මේ අපි ඉන්න හරි තැනක. ඊට පස්සේ ඒගොල්ලෝ හිතනවා මේ ඉපදෙන දරුවාත් සම්මාදිට්ඨිය ගන්න කියලා හිතාගෙන අර විදියටම මාල් පූජා කරන ඒවා ගාථා කියන ඒවා අර විදියටම කරලා ඇදලා දානවා කෙලිම මිත්‍යා දෘෂ්ටිය. දාලා අරයා යනවා හුස්ම ටික. දැන් ආච්චි අම්මා ඉවරයි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊගාව දසකේන පොඩි දරුවාත් අර විදියට ඇදහිලි බාරහාර කෝවිල් ගාන යන්නේ කෝ දැන් බුද්ධ ධර්මයේ බුද්ධ ධර්මයේ සමාජයේ මතු ගෑවිලා යනවා කවුද මේක කරේ අර අර අර නොදන්න කමටයි අවිද්‍යාව තුලයි මේ දේ සිද්ධ වෙන්නේ එහෙනම් අපි සත්‍ය ධර්මයේ දැනගත යුතුයි සත්‍ය ධර්මයේ ගෝණි බිල්ලෙක් කරගන්න ඕනේ නිවන කියන්නේ බිල්ලෙක් නෙමෙයි මේ හැම මොහොතෙම අපි නිවන අත්දකිනවා මේ හැම මොහොතෙම මේ සිතක් තියෙනවනම් ඒ සිතේ මිදෙන ස්වභාවය තුළ නිවනක් පවතිනවා හරිම සුන්දර කතාවක් මේකේ තියෙන්නේ. ඔබ මේ නිවනත් අසුන්දර කරගෙන අත්‍තරම මේවා නොදැන කමටයි සිද්ධ වෙලා තියෙන්නේ. දසක ගානක් තිස්සේ සත්‍ය හෙළි නොවීම නිසායි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා ධර්මයේ දකින්න කෙනා බුදුන් දකිනවා. දන්නවා දැන් සෝදම්මන් පස්සේ සෝමන් පස්සේ. ඔබ දන්නවා උපකහන ප්‍රශ්න වලින් ස්වාමීනි ඔබ මිනිස්සේද දෙවියද බ්‍රහ්මයේද ගන්ධ නෑ මම මිනිස්සෙක් නෙමෙයි දෙවියෙක් නෙමෙයි බ්‍රහ්මෙක් නෙමෙයි ගන්ධබ්බෙක් නෙමෙයි කියන එසේනම් ස්වාමීන් ඔබ සත්වයේ පුජ්‍යලේ නෙමෙයි නම් කවුරුන්ද ඇත්තට මේ ධර්මය ආબોධනොත් ඔබත් බුද්ධ ස්වභාවයටපත් වෙනවා ඇත්තට මේක මහා ලොකු අමාරු දෙයක්ුත් නෙමෙයි ඔබ හිතන ගත්තොත් එහෙම එහෙම ඔබට සිද්ධ වෙනවා ඒක ඔබට නොහැකි කියලා හිතුවොත් නොහැකිතාවයටත් වැටෙනවා හැබැයි ඔබට පුළුවන් කියලා හිතුවොත් හැකි කියලා හිතුවොත් ඒ දේ මේ මොහොතේ සිද්ධ වෙනවා මොකක්ද ඒ කියන්නේ හරිම සරල දෙයක් දැන් බලන්න ධර්මයේ දැක්කේ නැත්නම් ඔබට කවදාවත් මේ සත්‍ය හමුවන්නේ නැහැ. මේ ධර්මතාවය මොකද්ද කියලායි බලන්න තියෙන්නේ. මේ ධර්මයේ තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද්ද මේ ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ දෙයක් නැති බව. ඒකයි ශබ්ද වර්ණනේ හේතුව ඵලය තමයි ආත්මේ. හේතුව ශබ්ද වර්ණ. දැන් පුංචි දරුවෙක් දිහා බැලුවම ඔක හොඳට පේනවා. ওই පුබ්බේනිවාස අනුස්සය ඥානය කියන්නේ අල්ලන්න බැරි දෙයක් කරලා තිබ්බනේ සමාජේ. 아무ත් අපි ඒක ඔබට සරලව පෙන්නුවා ප්‍රායෝගිකවම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. පුබ්බේනිවාස අනුස්සය ඥානය කියන්නේ පෙර සිත් කඳ පිළිවෙත් දකීම. ඒක දැක්කේ නැත්නම් ඔබට චතුප්පාද ඥානය හම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ෂණය විතරයි කියලා දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් නැත්නම් ඔබට ආශ්‍රව කෙලෙස් වෙන ඥානය හසුවන්නේත් නැහැ. ත්‍රිවිද්‍යාව පහළ වෙන්නේ මේ මොහොතේ මේ බණ ටික අහන කෙනා වාඩි වෙන්නේ අවිද්‍යාව වෙන්න පුළුවන්. නමුත් නැගිටින්නේ ත්‍රිවිද්‍යාත් පහළ වෙලා. ඒ කියන්නේ සසර දුකිනුත් මිදිලා. ඒ තරම් මේ ධර්මයේ වටිනවා. ඒ තරම් මේ ධර්ම ශ්‍රවණේ වටිනවා. බුදුන් වහන්සේ දුර්ලභන් සද්ධර්ම ශ්‍රවණම් කියවන්නේ ඒ නිසයි. මේ මනුස්සාත්මය ලැබෙන එකත් අති දුර්ලභයි. මේ සද්ධර්ම ශ්‍රවණය කරන එකත් අති දුර්ලභයි. ඒ වගේම මේ ෂණ සම්පත්තිය කියන්නේ මේකේ තියෙන දුර්ලභම මාණික්ක රත්නේ. මොකද්ද? සත්වයේ පුජ්‍යලයක අපිට හමුවන්නේ නැහැ. පවතින ආත්මයක් හමුවන්නේ නැහැ. පවතින සිතක්වත් හමුවන්නේ නැහැ. අපි හිතන්නේ පොඩි කාලේ ඉඳලා අද වෙනකම් එකම සිත තියෙනවා කියලා. නෑ. ඔබ පොඩි කාලේ බෝනික් එක ගැන හොයන්නේ නැති. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්ව ගැන හොයන්නේ නැති. ඕ ලෙවල් ගැන හොයන්නේ නැති. ඊට පස්සේ ඒ ලෙවල් ගැන කරන්නේ නැති. ඊට පස්සේ ඔබ ඇඩ්වාන්ස් ලෙවල් ඊට පස්සේ ඔබ යන්නේ නැති කැම්පස් එකක් ගැන හොයන්නේ නැති. ඊට පස්සේ ඔබ අනේ ආදරය කරන කාලට එනවා. ඊට පස්සේ කසාදයක් බඳිනවා. ඊට පස්සේ දරුවෙක් ගැන හිතනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් ගැන හිතනවා. ඊට පස්සේ වයසට යනවා. ඊට පස්සේ මුණුබුරෝ ගැන හිතනවා. ඊට පස්සෙත් ඉවරයක් නෑ. මොකද්ද ඔය? හිත කියන කියන දේ හිතේ වහලෙක් වගේ දුවලා අති වැටෙන්නේ. ඔබ අන්තිමටම දිව්‍ය ලෝකයක් යනවා. ඒ හිතම ඔබට දෙනවා මේ විඥාන මායාව. ඔබට දෙනවා. ඒක මේ අපි ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම කිව්වොත් මේ මේ මැෂින් එකක් වගේ මේ මේක නිතරම දුවනවා. ඒ දුවන එක පවත්වගෙන යන එක. එතකොට මේ දෙන්නේම බොරුවක්. ඇත්තක් නෙමෙයි. මේක අභිසංකරණයකට සකස් වෙන එක. ඇත්තටම ශබ්ද වර්ණ එකතු වෙලා ආත්මයක් කොහොමද හැදෙන්නේ? ඒක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි බුදුන් වහන්සේ නමුත් ඒ දෘෂ්ටියක් එතන පහළ වෙනවා. ඒ දෘෂ්ටිය තුළ තමයි අපේ මේ ආත්ම දෘෂ්ටිය සිර වෙලා තියෙන්නේ. ආත්මයක් කියලා එකක් කොහෙවත් අපිට හමු වෙන්නේ නැහැ. ඇත්තටම එක ෂණයක්වත් මේ සිත පවතින්නේ නැහැ. හැම ෂණේම සිතක් ඉපද නිරුද්ධ වෙනවා. ඒතර හුස්ම නවතිනකොටම අන අන අර ස්පාක් එක අර ෆයිව් සෙන්සස් වල අර ප්‍රසාද වෙන එක සිතක් ඉපදෙන එක නවතිනවා. ඒතර එතරම් එතකොට මේ සිතක් පවතින්නේ නැතු නැතුව මැරෙන කෙනෙක් හම්බ වෙන්නේත් නැහැ. එක දිගටම හිටප කෙනෙකුත් නැහැ. එහෙමනම් මැරෙන්න කෙනෙකුත් හම්බ වෙන්නේ නැහැ. අත්තානු දිට්ඨින් ඌවච්ච මච්චු රාජා නපස්සතේ කිව්වේ අන්නේ නිසයි. ඒතර මෙතනත් කෙනෙක් හම්බවන්නේ නැහැ. එතකොට ඔබ මරණය ජයගත්ත වෙනවා. ඔබ සදාතනික සෝයක් ලැබෙන. ඔබ සදා අමරණීයත්වයටපත් වෙනවා. ඒ කියන්නේ මරණය ජයගත්ත වෙනවා. එතකොට ඔබ මේ ෂණය දකින්න ඕනේ. එයයි ෂණ සම්පත්තියේ තියෙන අති දුර්ලභ කාරණා. එහෙනම් මේ ෂණය දකින්න ඕනේ. එහෙනම් අන්නේම දැක්ක කෙනා කෙනාට තමයි මේ මේ සත්‍ය ධර්මයේ දකින කෙනාට ආත්මයක් නැති බව දකින කෙනාට අන්න එතන ඒ තව හොඳින් විවෘත කරගන්න ප්‍රකට කරගන්න තමයි ඒ වැහිලා තියෙනවා අන්න ඒ උපක්කලේශ සංසිඳන සූත්‍රයේ තියෙන ඕනෝකයි ඔන්න උපක්කලේශ සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ආත්මයක් නැති බව දකින. ඒ සත්‍ය දකින. ඒ සත්‍ය දැකීම තුළ හැබැයි වෙනදා විදිහටම පේනවා. වෙනදා විදිහටම ඇහෙනවා. වෙනද විදිහටම දැනෙනවා. හැබැයි හැම දෙයකින්ම මිදෙනවා. අන්නේ මිදීම ඔබ දකින්න. එහෙනම් කුමන මිදීමක්ද මේ? එහෙනම් පේනවා නම් වෙනද විදිහටම, ඇහෙනවා නම් වෙනද විදිහටම, දැනෙනවා නම් වෙනද විදිහටම කොහොමද නිමිත්ත අනිමිත්තයි කියන්නේ? එහෙනම් එතන මේ පොත මේසේ දරුවා ගෙවල් දරුවා කියන්නේ ඒ ඒ තියෙනවානේ එහෙම මේ නෑ කියන්න බෑනේ කියයි. ඔව් හැබැයි අනිමිත්තයි කියනකොට අන්න ඔබට එවැනි දෙයක් හමු වෙයිද? නෑ නේද? එතකොට මෙතන හැබැයි මිදීම තියෙන්නේ චිත්ත විමුක්තියක්. එහෙනම් චිත්ත විමුක්තියක් කියන්නේ අපේ අභ්‍යන්තරයෙන් දෘෂ්ටිවලයි සක්කාය දෘෂ්ටියක් තිබුණේ. ඒක සක්කාය කියන්නේ මෙතන කාය කියන්නේ ස්කන්ධ කාය. කාය කියන්නේ මේ මේ ශරීර කූඩුවට නෙමෙයි. කාය කියන්නේ ස්කන්ධ කාය. ස්කන්ධ කාය කියන්නේ ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර කියන්නේ අපි එතනින් තමයි දෙයක් හදාගන්නේ. ස්කන්ධානම් පාතිබව ආතනම් පටලබ වයන්ුච්චේ ಜಾති කියවන්නේ නිසා. ಜಾතිය හටගත්. මේ මොහොතේන අරමුණයි මේ කතා කරන්නේ. මේ මුළු ධර්මයේම කතා කරන්නේ මේ අරමුණ ගැන විතරමයි. එක අරමුණක් දැකලා මිදෙන හැටි මුළු ධර්මස්කන්ධය තුළම අපිට හමු වෙන්නේ. ඒ නිසා තමයි අපි පෙන්වන්නේ චතුරාර්ය සත්‍යයත් මේන අරමුණේම. සමුදය කියන්නේ දෙයක් ගත එක. එකමයි දුක සත්‍ය දෙයක් කර ගැනීම. හැබැයි එතරගම අපිට තියෙන ජාජරා මරණ ශෝක පරිදේ. අන්නේ අයි පටිච්චසමුපාදෙත් මේ අරමුණේමයි කියේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ දෙයක් කර ගැනීමමයි. එයමයි සංකාර කියන්නේ ශබ්ද වර්ණ එකතු වෙලා දෙයක් වගේ දැන ගැනීමයි. එතකොට ඒකමයි නාම රූප කියන්නේ ඒකමයි ආයතනය කියන්නේ ඒකමයි. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ ඒකමයි. සංඛාර කියන්නේ මේ එකතු වෙන එකට. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර පත්‍ය සංඛාර අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස. එතකොට මේ පස්ස කියන්නේ එතකොට ඒකත් ඒ එකතු වෙලා අර දැන ගැනීම මනෝවිඤ්ඤා. වේද පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා උපාදාන භව ජරා මරස මේ ඔක්කොම අරමුණේමයි තියෙන්නේ. මේ එන සිතේ තමයි මේ අල්ලගත්තොත් ඔය පටිසම්පාදයෙන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක එහෙම වුණොත් ඒක සංකාරෙත් එතනමයි අවිද්‍යාව දෙයක් කියලා ගත්ත එකයි. ඒකමයි විඥානය දැනගැනීම, ඒකමයි ඒතකොට නාම රූප, ඒකමයි ස්පර්ශය කියන්නේ ස්පර්ශය කියන්නේ මේ දෙයක් කළා ගත්ත එකයි. දෙයක් කරලා අපිට හම්බෙන්නේ කොහොමද? ශබ්ද වර්ණ වලින්. ශබ්ද වර්ණ වල දෙයක් නම් ඒක ආත්මයක් තියෙන. ඒ දැනීමයි. එතකොට ඒකමයි උපාදාන. ඒකමයි එතකොට තන නාරූපේ නන්දි තදුපාදානම් භව. භවයත් ඒකමයි. ජරා මරණ ශෝක පරිදේ. ඉතින් ඒක ඒක තියනවා කියලා ගත්තොත් මමත් ඉන්නවා. ඒ තම මම ඒසෝ අමස්මි අමේසවත් මුළු ධර්මස්කන්ධයම ඔබට අහන්න ලැබෙනවා. ඒ ඒ ඒ මෙන්න මේ අනිමිත්ත සමාධියට එන්න බෑ මේ අවබෝධය නැතුව. මේ අවබෝධය ඇති කෙනෙකුට විතරයි අනිමිත්ත සමාධිය හම්බෙන්නේ. එතකන් ඔබ බොහොම පරිස්සමින් මේ අවබෝධය ඇති කරගන්න. එයයි පූර්ව භාග ප්‍රතිපදාව කියලා අපි ඔබට පැහැදිලි කරේ. අපර භාග ප්‍රතිපදාවේ තමයි ඔබට මේ මේ හමුවන්නේ මේ උපක්කලේස් වල සූත්‍රයේ තියෙන වැදගත්කම අනිමිත්ත සමාධියටයි හමුවන්නේ. එතකොට මේ අනිමිත්ත සමාධිය තමයි මොහතට අවදිය කියන්නේ. ඒ තරමයි එතකොට චේතු විමුක්තියක් තියෙන්නේ. එතකොට මේ කතා කරන්නේ එකම දර්ශනයටපත් වෙනවා කියන්නේත් ඒකම. අපි දන්නවා දිට්ඨිච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්න. එතකොට දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ අවබෝධය. සත්‍ය දකින්න එකයි. එන එතරයි සම්මා දිට්ඨිය තියෙන්නේ. සම්මා දිට්ඨිය බාහිරත් කරගෙන කාටවත් හම්බ වෙන්නේ නැහැ. අපි හිතේ මේ සකස් වෙන දෙයක් කවදාවත් බාහිර නැහැ. අපි අපි කෝ ශබ්ද අපිම හදාගත්තා. වර්ණ ඇදුනේ මෙතනම. ඒතකොට අපි කෝ මෙතන හදාගත්ත එක මායා ලෝකයක අපි අතරමං වෙලා ඉන්නේ. සැබෑ ලෝකේ හීනයක් කිව්වේ අන්න ඒ නිසයි. සැබෑ ලෝකේ තීනයක්මයි. මේක ඇත්තක් නෙමෙයි. ඔබ බලන්න මෙතන පොතක් තියෙනවා. මෙතන අඹ ගහක් තියෙනවා. මෙතන නාගක් තියෙනවා. එහෙනම් සුදු ජාතිකෙක් මෙතනට ආව වෙන වෙන ඒවා කියන්නේ කොහොමද? එහෙනම් චීන ජාතිකෙක් ආව වෙන වෙන ඒවා කියන්නේ කොහොමද? එහෙනම් ඒ මොකක්ද ඇත්ත ඒක? දැන් ගහ ගන්නවද? මරා ගන්නවද? රණ්ඩු කරනවද? නෑ නේද? නෑ මේක හරි ඕක වැරදි. ආ ඒකනේ මේ මේක හරි. ඒක බාල බොළඳ නිකන් සත්ත්ව සත්ත්ව ස්වභාවය. ඒ සත්ත්ව ස්වභාවයට වැටෙන්නේ මේ මේ අවබෝධයේ තියෙන කිසිවෙක්. ඇයි මෙතන දෙයක් නැති බවම අවබෝධ මෙතන දෙයක් නැති බවම අවබෝධ ඇත්තටම අපි හිතනවා අපි එකම හැම එකම හිතනවා. දරුවා කියලා හිතනවා, ගෙදර කියලා හිතනවා, මුදල් කියලා හිතනවා, අඹගා කියලා හිතනවා, නාගා කියලා හිතනවා, හිතනවා හිතනවා හිතනවා. මේ හිත තමයි මායාව. මේ සිත තමයි මායාව. මේ තමයි විඥාන මායාව. මේ විඥාන මායාව මාරූප මංච විඥානක් කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. මේ විඥාන මායාවට එන පාත් එකක් පෙන්නනවා. ඒ කියන්නේ පුබ්බලංචනේ පේන පින්ඩ ප්‍රමාණ රූපම් බුබ්බලංච වේදනාංච එතකොට මිනිච්ච වටේ සංඥා කද රූපමංච සංඛාරා එතකොට මා රූපමංච විඥාන ඔතන කොහෙවත් නැහැ තියෙන එක. ඔබ බලන්න ඔය කොහෙවත් තියෙනවා කියලා තියෙන එක. කොහෙවත් නැහැ. ඔබ ඒක පැත්තකින් කළා නිගණ්ඨනාත පුත්‍රගේ කර්ම භූමිය අතට ගන්නවා. ඔබ මහා අඥාන මෝඩ බොළඳ තැනකයි ඉන්නේ. ඕක ඇවිල්ලා අවිද්‍යාව පැහැදිලි කරන්නේත් ඔමනේ. නේ අවිද්‍යාව කොහොමද පැහැදිලි කරන්නේ? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥාන. අඥානං කියන්නේ සත්‍ය දන්නේ නැහැ කියන එකයි. ඔබ ඉන්නේ අවිද්‍යා භූමියේ. අසෘතවත් පෘ탁ජනයින්ට තමයි බුදුන් වහන්සේ බණ කිව්වේ. ඇයි බුදුන් වහන්සේ කවදාවත් බෞද්ධයින්ට බණ කියලා නැහැ. ඇයි බෞද්ධයින්ට කියන්නේ භව නිරෝධයක් දකිනවා කියන එක. භව නිරෝධයක් දකින්නවා කියන්නේ කෙලින්ම එතකොට තෙරුවන් සරණ ගිහිල්ලා ඉවරයි. තෙරුවන් සරණ භව නිරෝධය දකින්නකොට තෙරුවන් සරණ යනවා. ඒකට හේතුව තමයි මේ භවය කියන්නේ මේ යාරූපේ නන්දි තදුපාදානම් භවෝ කියන එක. මොකද්ද මේ මොහොතෙමයි භවේ. මේ එක භවයක්. ඊග අනිත් පැත්ත බලනකොට අනිත් භවේ. මේ පැත්ත බලනකොට තව භවයක්. එතකොට මොකද? ඇහ අරනකොට ලෝකෙම ඇවෙනවා. ඇහ වහනකොට ලෝකේ නෑ. ඕක තමයි භවේ කියන්නේ. මේ ෂනේ ෂන සම්පත්තිය දකින්න කෙනා මේ ෂනේ මේ ෂනේ තුලමයි භවේ දකින්නේ. එතකොට පොණෝ භවික කියන්නේ මේ දිගටම එකතු වෙවි යනවා. එතකොට මොකද? ආත්ම භවයක් කියන එකක් ඊට පස්සේ අපි අර දෘෂ්ටිය තුල හදා ගන්නවා. එතකොට හිතනවා මේ මේ භවේ කියලා. මේ බලන්න මේ ධර්මයේ කොයිතරම් හොඳින් විවර වෙනවද ඔබට කොයිතරම් හොඳින් දකින්න තියෙනවා. දැන් මෙන්න මේ ධර්මයේ දකින්න කෙනා සත්‍ය ඥානයේ තියෙන කෙනා අපි බලමු කෘත්‍ය ඥානය තුල. ඒතර මේ උපක්ලේශ සූත්‍ර තුල අපිට මේ දිගටම අපි මේ හැම මේ උපක්ලේශ සූත්‍ර දේශනාවකම දණ්ඩ දේශනා තුනක් කරා. දැන් හතරවෙනි දේශනේ මේ කරන්නේ. අපි හැම දේශනාවේ මූලික පැහැදිලි කිරීම නම් කරනවා. පැය භාගයක් ගියත් කමන්නේ විනාඩි 40ක් ගියත් කමන්නේ. ඒකට හේතුව තමයි ඔබ කවදා හරි දැස් මේ මූලික පැහැදිලි කිරීම තුලයි. ඒ කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව සත්‍ය ඥානය තුලයි. එතනින් ඔබ අවදි වෙන අවදිවීම ඔබ සුගති පරායන කරනවා. ඔබ දුගතියට ඇද දාන්නේ නැහැ. ඔබ සුගතියට වැටෙන එක ආයන මග්ග ආයන් භික්කවේ කියලා කිව්වේ මේ සතර හදිපට්ඨානය කියන්නේ මෙන්න මේ කතාවමයි. විනේය ලෝකය කියන එක බාහිර දෙයක් නැති බව. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා කියන එක. ඕක තමයි බුද්ධ ධර්මයේ. ඔබ බුද්ධ ධර්මයේ නෙමෙයි නැත්තම් ඉන්නේ නිගණ්ඨ පුත් නාතගේ ඒ ධර්මයේ පෙරදරි කරගත්ත ලියපු පොතක් කරේ තියාගෙන. එහෙනම් ඔබ මේවා හොඳින් සුද්ධ කරගන්න. ත්‍රිපිටකය තුල සූත්‍රවල ඔබට මේ ධර්මයේ ආසන්න ලැබෙනවා. හැබැයි ඒක තුල අර කුණු ගොඩක් තියෙනවා. කුණු ගොඩ සුද්ධ කරගෙන සත්‍ය ධර්මයේ මතු කරගන්න අවශ්‍ය ඒ වටිනා මණික රත්න ටික මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපි අනිමිත්ත සමාධියේද දැන් අපි මෙතනදී දර්ශනයටපත් වෙනවා කියනවනේ. දිට්ඨිච අනුභවකම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියනවනේ. එතකොට සම්මා දිට්ඨිය තියෙන කෙනාටයි සම්මා දර්ශනෙත් එන්නේ. ඒ කියන්නේ සම්මා සමාධියකුත් තියෙන. සම්මා. එතකොට සම්මා කියලා කියන්නේ මොකද්ද? දෙයක් නැති බව දකින තැන. බාහිර දෙයක් නැති බව දකින්න තැන. ඒතර සිතේ දෙයක් නැති බව දකින්න තැන. එතනයි සම්මා දිට්ඨිය තියෙන්නේ. අන්න එහෙම දකින්න කෙනා අර අර අර අනුසෝතයෙන් මිදිලා ඒ කියන්නේ බාහිර ඇත්ත කරගත්ත සෑම ආගමක්ම තියෙන බාහිර ඇත්ත කරගෙන තියෙන හොඳ දෙයක් තියෙනවා නරක දෙයක් තියෙනවා දිවි ලෝකයක් තියෙනවා නිරයක් තියෙනවා මරණම යනවා ඔය කතාවේ ගැට ගැව්වට පස්සේ එයාව ඒ ගැටෙන් ලියන්න බෑ. හරියට නිකන් බල්ලවාර දන්වලකින් අර කණුවක් ගැට ගහලා ඊට පස්සේ ඕක වටේ දුවන කර්ම භූමියක කැරක් කැරකේ කී ඉන්නවා කියලා හිතාගෙන. නමුත් එයා දන්නේ නැහැ මේ බල්ලෙක් වගේ අපිවත් ගැට ගහලා කියලා කණුවක. ඒ තරම්ම මේ මිත්‍යා දෘෂ්ටිය භයානකයි. ඉතින් දැන් මෙතනින් සම්මා දිට්ඨියට එන්නේ කොහොමද? මේ සත්‍ය දකින්න ඕන. එහෙනම් ඒ බුදුවරෙක් දේශනා කරන්න ඕන. අතර මේ ධර්මය ආબોධන සියල්ලම ශ්‍රාවක බුද්ධ බවට පත් වෙනවා. අතර මේ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. ඒ මහා ශුන්‍යතාවය තුළ සිද්ධ වෙනවා. මේක ලොකු මේ කවදාහරි කරන දෙයක් නෙමෙයි. මේ මොහොතේම සිද්ධ මේ ධර්මය අහනකොටම සුගති පරායන වෙනවා. ඒකයි අන්න කොණ්ඩඤ්ජට වැටුණා කියලා කිව්වේ. අන්නා කොණ්ඩඤ්ජ කිව්වේ මොකෝ කොණ්ඩඤ්ජ තාවස්තුව භාවනා කරේ නැද්ද? එහෙනම් බුදුන් වහන්සේ කියනවානේ ඔහොම දිගටම කරගෙන යනවා පස්වක තවසන්ට. ඔහොම නිවන් දැකත හැකි කියලා. ඕක වෙන්නේ නැහැ. ඒකයි බුදුන් වහන්සේ පෙරණැසු විරු දහමක් දේශනා කර. පුබ්බේ අනුසය ධම්මේසු කියලා. හේතුන් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුද්ධති කියලා මේ හේතුඵල ධහම දේශනා කර. ඊය ධම්මා හේතු භගවතේ සං හේතුන් තථාගතෝ කිව්වේ. ඒ තථාගතයන් වහන්සේ ගැන නේද? මහරහතන් වහන්සේ නමක් විග්‍රහ කරනවා. තථාගතයන් වහන්සේ හේතුඵල ධහමයි දේශනා කරන්න අද අපි කතා කරන්නේ කර්මඵල ගැනයි. අපි ඉන්නේ නිගණ්ඨනාථ පුත්‍ර ඊට උතන. අපි දන්නේ හේතුඵල දහම. හේතුඵල දහම තුල කවදාවත් එයාගේ අතින් වරදක් සිද්ධ වෙන්නේ ඒකට හේතුව මොකද්ද? හේතුව තමයි මේ සියල්ලම සිතම් බව දැකීම. තමන්ගේම හිතේ තියෙන දේක් තමන් හොරකම් කරනවද? පොඩ්ඩක් දැස්සරලා බලන්න පුළුවන් මේ කියන්නේ මොකද්ද තමන්ගේම සිතේ තියෙන කෙනෙක් නම් එළියේ තමන්ගේම සිතේ නම් එයා තමන්ගේම හිතට වෛර කරනවා. තමන්ගේම හිතට ඉරිසියා කරනවද? තමන්ගේම හිතට ද්වේෂ කරනවද? තමන්ගේම හිතේ තියෙන දේවල් හොරකම් කරනවද? කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. සංවරත් වෙන සීලාණන් කියන තැන මේ මේ බෞද්ධයාට වෙන සරණක් නැහැ. බෞද්ධයා ඉන්නේ දැන් අනිත් ආගම් වල එළියලා. බෞද්ධයාට තාම බෞද්ධ දර්ශනය හම්බ වෙලා නැහැ. ඒක නිසා තමයි අද මේ වගේ වෙසන මේ රටේ පිරිහීමට හේතුව. අද බෞද්ධයෝ කියන්නේ මොනවාද දුම් ආලලා අඳුම් කුරු ගාලා මලක් තියලා ගාතාවක් කියන තවත් කෝවිලක් පන්සල ඇදලා හදාගත්ත අහා අපරාධකාරයෝ ටිකක්. බුද්ධ ධර්මයේ නේ බුද්ධ ධර්මයේ පැත්තක පලාතක නැහැ. ඉතින් මිත්‍යා දෘෂ්ටිකයි. යන්නේ දුගතියට. දෙන්නේ දාන. ඔය වගේ මගුල් කරලා වැඩක් වෙන්නේ අපි මේ සත්‍යයට අපි අවදි වෙන්න අපි මේ විසාකා වගේ පින්දාම් කරන්න ඕන. විසාකාව සත්‍ය අවබෝධ කරගෙනයි කටයුතු කරේ. එහෙනම් මගදේ ජනගානේ කෝටි 7ක ජනගානේ කෝටි 5ක් මේ සත්‍ය අවබෝධ කරා කියනකොට පොඩි ගාණක් නෙමෙයි. ලංකාවේ ඉන්නේ කෝටි 2යි. කෝටි 2කුත් නැහැ බෞද්ධයෝ. ඉන්නේ කෝටි එකමාරට පොඩි ගාණක් වැඩියෙන් ඇති වුණා. දැන් මේ මෙච්චර මේ සුළු ප්‍රමාණයකටයි මේ අපිට බණ කියන්න තියෙන්නේ. නැතු මේ කෝටි 800ක් ලෝකේ හිටියට බොහොම ටික දෙනයිනේ මේ ධර්මයේ මේ බොහොම නියපොත්තර ගත්ත පස් ටික වගේ. මහණේ මේ බුදුන් වහන්සේමනේ කියන්නේ මේ මහ පොළොවේ පස්ද ලොකු මේ නියපොත්තර ගත්ත පස් ටිකද? ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩයි මේ නියපොත්තර ගත්ත පස් ටික. ඕක තමයි ඇත්ත. අන්න ඒ වගේ මේ නියපොත්තර ගත්ත පස් ටික වගේ බොහොම ටික දෙනාටයි මේ සත්‍ය අවබෝධය. මේක ලේසි පාසු දෙයක් නෙමෙයි. මේ කූඹි මේ මහ පොළොවේ කූඹි කොච්චර ඉන්නවද? මේ මහ පොළොවේ පණුව කොච්චර ඉන්නවද? මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට වැඩි ලංකාවේ ඉන්න පණුව බැලුවොත්. මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ට වැඩි ලංකාවේ ඉන්න කූඹි බැලුවොත්. ඉතින් බලන්න මේ සත්ත්ව ලෝකේ කොයිතරම් විශාලයි. මේ තිරියන් ලෝකේ කොයිතරම් විශාලයි. ඔබ හිතනවාද මේ මිනිස්සු කියලා මේ ලෝකෙ වෙන්නේ නැහැ. මිනිස්සු ඉන්නේ බොහොම ටිකයි. ඒ අයනුත් බොහොම ටික දෙනාටයි සත්‍යයක් අවබෝධ වෙයි. අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. සේරම යන්නේ මැරිච්ච ගමන් දුගතියට. හිතාගෙන ඉන්නේ සුගතිය දුගතියක් ගැන යන්නේ දුගතිය. ඒකට හේතුව මේ තණ්හාව නැමැති මේ මේ තණ්හාව නැමැති මේ මෙතන මේ සිද්ධ වෙන මේ තණ්හාව නැමැති මෙතන මේ මේ සසර ඕගේට අසු වෙන මාර බන්ධනේ ගලවන්න බෑ. ඒ තරම් මෙතන මේ මේ මිනිසුන්ට කියන්නේ ඔක බුදු සමය තුල ඔහොම තමයි. මෙතන මාර බන්ධනේ ඔහොම තමයි කියන්නේ. නමුත් අද අපි ඔබට ඒක පුදුමාකාර අති විශිෂ්ට විදියට පැහැදිලි කරනවා වෙනස්ම ස්වභාවයකින්. නූතන විද්‍යාවත් එක්ක නූතන දරුවෙක් කතා කරන මේ ස්පාක් වෙනවා සෙන්සර්ස් මෙතන තරංග සිස්ටම් එකක් මෙන්න මේම සකස් වෙනවා. සිරසාල්නවා වගේ දරනාල්නවා වගේ අද නූතන උපමා අරගෙන අපි මේක වෙන හැටි කියනවා. ඔබ මැරෙනකොට ඔබේ හුස්ම යනකොට ඉපදෙන හැටි ටීවී එකේ පේනවා වගේ අපි ඔබට දකින්න හැටි කියලා දෙනවා. ඔබට වෙන දේ ඔබ අද දකිනවා මේ නාලිකාව අහනවා. ඔබ ඉපදෙන හැටිත් දකිනවා. ඔබ මැරෙන හැටිත් දකිනවා. ඔබට සිද්ධ වෙන දේත් දකිනවා. ඔබ මිදෙන හැටිත් දකිනවා. ඔය කියන සත්‍යම කතාව දිව්‍ය ලෝකවල සත්‍ය කතාව කියලා දේශනා මාලාවක් අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. බොරුව මොකද්ද ඇත්ත මොකද්ද කියලා. බොරුවට රැවටිලා හැමදාම ඉන්න පුළුවන්ද? කවදාවත් වෙන්නේ නැහැ. කවදා හරි ඇත්ත දැනගනී. එදාට මොකද වෙන්නේ? අන්න එදා ඔබගේ වයස අවුරුදු 85 වුණත් අපිට මේ මෑතකදී ඊයේ පෙරේද කතා කර අවුරුදු 85ක අම්මා කෙනෙක්. නමුත් මේ ධර්මයේ අහනකොට අම්මා කියනවා ආර්යයන් වහන්සේ අවුරුදු 80ක්ම මම කලේ මිත්‍යා දෘෂ්ටිය හිටපේක. නමුත් ආර්යයන් වහන්සේ ජීවිතේ අවුරුදු පොඩි කාලයක් මම දැක්කේ සම්මාදිට්ඨිය. මේ පොඩි කාලේ මම දැක්කේ මේ මෙච්චර කාලයක් හිටියේ මුලාවක කියලා. ඇත්තටම සරියුත් හාමුදුරුවන්ගේ අම්මටත් ඒක වුණා. සරියුත් හාමුදුරුවන්ගේ අම්මා බුදු සරියුත් හාමුදුරුව අවසාන දිනේ අවසාන මොහොතේ තමයි සුගතියට ඒ තරම්ම මිත්‍යා දෘෂ්ටිය භයානකයි. මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන එක ලේසි නෑ. ඒක ඇත්තයි කියලා හිතන තාක්කල් ගැලවීමකුත් නෑ. එතකන් ඔබ ඔබට දුගතිය මිස සුගතියකුත් නෑ. ඉතින් මේක දැනගන්න ඕනේ. මේක දැන ගැනීමත් මහ භාග්‍යයක්. දැන් මේ උපක්ඛලේ සූත්‍රයේ තියෙන ගැඹුර, මේ උපක්ඛලේ සූත්‍රයේ තියෙන වටිනාකම හරේ ඔබට මතුවෙන්නේ. මේ අවබෝධය තිබ්බොත් විතරයි. අපි දන්නවා මේ උපක්ලේශ කියනකොට බොහෝ අය හිතන මේ මේ මේ කෙලස් මේ කෙලස් සංසිඳන එක නේද ඕන කෙනෙක් දන්නවා සාමාන්‍යයෙන් දැනුමටත් දන්නවා සීනාශ්‍රව රහතන් වහන්සේ. ආශ්‍රව කෙලස් ෂය වෙන්න ඕන කියලා රහත් වෙන්නේ. දැන් ඒතර ඕකක් දෙයක් කරගෙන හිතන්නේ අපි අපි අපි මේක බොහොම සරලව බලමු. ඒතර උපක්ලේශ කිව්වමත් දන්නවා ගොඩක් අය. ඒතර මේ මේ සංසිඳෙන්න මෙන්න මේ ටික මගේ මේ මේ ටික මේ ටික උපක්ලේශ සංසිඳන සූත්‍රය තුල එහෙනම් තියෙන කෙලෙස් සංසිඳන කියලා ඒකත් දාන්න. එහෙම දෙයක්ත් තියෙන බව දාන්න. හැබැයි මෙතන උපක්ලේශ සූත්‍රය තුල පෙන්නන්නේ අයි උප කියන වචනේ දැම්මේ. උපක්ලේශ කියලා. මේක තුල තියෙන දර්ශන සමාපත්තිය. දර්ශනේ මතුවෙන්න ගන්නවා. මේ ධර්මයේ දකින කෙනාගේ දර්ශනේ මතුවෙන්න ගන්නවා. දැන් සමහර අය හිතනවා දර්ශනයක් නැහැ කියලා. සමහර අය හිතනවා මේ දිට්ඨිංච අනුභගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කියන්නේ. බුදුන් වහන්සේට වැරදිලා නෙමෙයි. ඔබටයි වැරදිලා තියෙන්නේ. මෙතන දර්ශනයක් මතුවෙනවා. ඒ දර්ශනය ඔබ තාම දැකලා නැහැ. තාම ඔබ දර්ශනයටපත් වෙලා නැහැ. ඒක නිසා ඔබට ඒ දර්ශනේ පේන්නේ ඒක නිසා ඔබ හිතනවා එහෙම දෙයක් නෑ නෑ අනිමිත්ත සමාධිය තුළ මේ හැමදේම තියෙනවා. නමුත් හැම දෙයකින්ම මිදුරු සමාධියක් උපදිනවා. වෙනදා විදියටම පේනවා දැනුම නැති වෙන්නේ නෑ. අන්ධ වෙලා නෑ. බීරි වෙලා නෑ. නමුත් හැම දෙයකම ඔබට මිදීමක් පේනවා. මේ මිදෙන ස්වභාවයේ මතු වෙනවා දර්ශනයක්. ඒ හැම දෙයකින්ම මිදුණු අවධියක් එනවා. අන්න ඒ අවධියයි දර්ශනේ. ඒ දර්ශනයයි වැහෙනවා විචිකිච්ඡාව තිබ්බොත්. ඒ විචිකිච්ඡාව තියෙනකොට මේක මේක පිරිසිදු නැත්තම් මේ දර්ශනේ පිරිසිදු නැත්තම් දර්ශනේ අවධිය මතු වෙන්නෙත් නැහැ. ඒකයි මේකට හේතුව. තවත් මේකේ කාරණා බොහෝ ගණන් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. මෙතනදී විචිකිච්ඡාව තිබ්බොත් මතු වෙන්නේ නැහැ. ඒ වගේම තෘෂ්ණාව තිබ්බත් මතුවේන්නේ නැහැ. මේක බුදුන් වහන්සේ පැහැදිලි කරන උපක්ලේශ සූත්‍රය තුල. එතකොට අපි හතරවෙනි කොටසේදී අපිට තියෙනවා ඔබට පැහැදිලි කරන්න කාරණා අපි එතකොට පළවෙනි කොටසේදී දෙවෙනි කොටසේදී තුන්වෙනි කොටසේදී ඔබට පැහැදිලි කරා. එතකොට විචිකිච්ඡා නූපදිනේ වේද අමනසිකාර නූපදිනේ වේද තීන මිද්දේ නූපදිනේ වේද තැති ගැනීම නූපදනේ වේද ඉපිලීම් නූපදනේ වේද ඒ කාය දරතේ නූපදනේ වේද මෙන්න මේ මෙන්න මේ කාරණා විචිකිච්ඡාව එතකොට සැකයක් තියෙනවනම් මේ මේ දර්ශනය අවදි වෙන්නේ නැහැ ඒ වගේම අමනසිකාරේ ඒ කියන්නේ යථාභූත ඥාණයෙන් සත්‍ය දකින්න නැත්නම් අරමුණේ ඒ අවදිමත් ස්වභාවය මතුවෙන්නේ නැහැ ඒ වගේම තැතිගැන්ම ඒ කියන්නේ ඔබ දන්නවා තැති ගැන්ම කියනකොට යම් කිසි දෙයකට එන අරමුණට තැති ගැන්මක් වුණොත් ඒ අවදිය මතුවෙන්නේ නැහැ. ඒ වගේම ඉපිලීම් වුණොත් ඒ ඉපිලෙන මේ සිතේ ස්වභාව මම මේ කියන්නේ. ඒ තැති ගැනීම ස්වභාවය, ඒ ඉපිලීම් ස්වභාවය, ඒ අවබෝධයක් නැතිකමටමයි සිද්ධ වෙන්නේ. ඒ දර්ශන අවබෝධය නැති කම තමයි. ඒ ඉපිලීම් තියෙනවා නම් හිතේ එනවා හැමතිස්සෙම උද්දීපනයක් ඇති වෙනවා. හිතේ චූන් වෙන ගතියක් එනවා. එහෙම වුණොත් ඒ දර්ශනය මතුවෙන්නේ නැහැ. ඇත්තරම තැති ගැන්මක්. ඒ කියන්නේ හැමතිස්සෙම නිකන් නිකන් තෝන්තු මාන්තු වෙලා වගේ ඒ වුණත් ඒ දර්ශනය මතුවෙන්නේ නැහැ. මේක අවබෝධයෙන් මතුවෙන්නේ. මේ අනිමිත්ත සමාධිය සවිතක්කන් සවිචාරන් සමාධිය. එතකොට ඒක ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අරමුණ දකින්න නැත්තම් මෙනෙහි වෙන්නේ නැත්තම් අමනසිකාරෝති කියන්නේ. ඒ මානසිකාරය වෙන්නේ. එතකොටත් ඒ දර්ශනය මතුවෙන්නේ. එතකොට ඒ අවදිය මතුවෙන්නේ නැහැ. එතකොට වෙහෙසටපත් වෙලා නම් මහන්සි වෙලා දාඩිය දාලා වෙහෙසටපත් වෙලා ඉන්නවා. එතකොටත් ඒ දර්ශනේ මතු නොවෙන්නේ තු තියෙනවා. ඒක නිසා කාය දර්ථයේ කාය දර්ථේ නිසා ඒ දර්ශනේ වැහෙන බව. එතකොට මෙන්න මේ කාරණා අපි මීට පෙර පැහැදිලි කරපු කාරණා. එතකොට ආ ආරද්ධ වීර දැන් අපි හතරවෙනි කාරණාවට එනකොට ආරද්ධ වීර ආරද්ධ කියන්නේ දැන් මෙතන සාමාන්‍ය කතා කරන ඒ අත්‍යාරබ්ධ වීර ඒ කියන්නේ අපි දන්න ආරද්ධ වීර කියන්නේ කෙලස් තවන වැරැති වීරය හැබැයි අත්‍යාරද්ධ වීර කියන්නේ දැන් මෙතන වීරය ආකාර දෙකක් පැහැදිලි කරනවා අත්‍යාරද්ධ වීරයයි එතන අනිත් වීර පැහැදිලි කරනවා අතිලීන වීරයයි එතකොට අත්‍යාරද්ධ වීර කියන්නේ දැන් අපි මෙතන බුදුන් වහන්සේම උපමාවක් දෙනවා ලිහිණියෙක් එහෙම නැත්නම් පක්ෂියෙක් අපි ගත්තොත් යම් දැඩි පුරුෂයෙක් වකුටු වකුටකු එතකොට වටුවකු ඒ කියන්නේ කුරුල්ලෙක් වටු කුරුල්ලෙක් දැඩිව අල්ලා ගත්තොත් අනව මරමුවටපත් වෙනවා. ඒ වගේ තමයි එන අරමුණ දැඩිව අල්ලගත්තොත් ඒ අරමුණටම තමන් ගිලෙනවා. ඒක එතකොට මේ මේ මේ සමාධිය මතුවෙන අනිමිත්ත සමාධියට බාධාවක් වෙනවා. ඒ කියන්නේ අවදියට බාධාවක් වෙනවා. ඒ දර්ශන ඥා සමාපත්තියට බාධාවක් වෙනවා. ඒ වගේම තමයි එන අරමුණ හරියට Taman දැක්කේ නැත්තම් ඒ කියන්නේ ලිහිල්ව අල්ලා ගත්තොත් ඒ අරමුණ ඒ කියන්නේ Tamanට නොදැනි ගිලිහිලා යනවා. අන්න ඒ ස්වභාවය. එතකොට එතන ඒ ස්වභාවයේ සමාට ඒ සිතේ ස්වභාවයේ එතන ඒ අරමුණ හොඳින් මේකේ අරමුණ දකින්න එක වැදගත් අත්තරම. අරමුණට Tamanට සිහිය තුල දක්වබ්බට සිහියක් තියෙනවා. එහෙම නැත්නම් ඒ අරමුණට සිහිය නැති වෙනවා. අන්න එතනයි ගිලිහිලා යනවා කියන්නේ. ඒ කියන්නේ දැඩිව අල්ලගත්තත් අරමුණට ගිලෙනවා. ඒ තුලත් මේ අවදිය නැති වෙනවා. හැබැයි ලිහිල් වැල්ලුවත් අරමුණ ගිලෙනවා. ඒ කියන්නේ අතිලීන වීරය කිව්වේ ඒක. වීරය අඩුකම්, වීරය වැඩි වුණත් මෙතන තව පැත්තකින් අපිට කියන්න පුළුවන්. අරමුණ දකින්න වීරයක් ගන්නවා. ඒ වීරය තමයි මේ වීරය කියලා පෙන්නන්නේ. ඒ වීරය වැඩි වුණොත් උපාදානය වැඩි වෙනවා. ඒ වීරිය අඩු වුණත් උපාදානෙ එතකොට ඒ වීරිය වැඩි වුණොත් උපාදානෙ සිද්ධ වෙනවා. වීරිය අඩු වුණොත් ඒත් අන්න ඒ වීරිය අඩු නිසා ඒ අරමුණු දැකලා අරමුණු වලින් මිදෙන ස්වභාවය ගිලීලා යනවා. ඒතකොට දෙකම උපක්ලේශ විදියට බුදුන් වහන්සේ පෙන්වනවා. ඒතකොට ඊගව කාරණාවට ආව තෘෂ්ණාව. තෘෂ්ණාව උපන. තෘෂ්ණාව හේතු වෙනදු දර්ශනය අන්තර්භීත වෙයි. එතකොට බුදුන් වහන්සේ මේ කාරණාව සෝ කෝ අහං අනුරුද්ධෝ තස්ස මයං අනුරුද්ධා ඒතද හෝසි අවිජ්ජා කෝ මේ උදපාදී එතකොට අවිජ්ජාදි කරණංච දස්සනංච රූපාණං සෝභං තථා කරිස්සාමි යතා මේ එතකොට පුනච්ච විචිකිච්ඡා uppajji සතින අමනසිකරෝණ තීන මිද්දේන එතකොට ජහිතං ත උබ්බිලං එතකොට උබ්බිලං න දුට්ටුලං එතකොට න එතකොට මෙතන අච්චාරද්ද වීරයන් න අතිලීන වීරයන් න අ비ජ්ජා අ비ජ්ජාපාති එතකොට මේ කතා කරන්නේ එතකොට තෘෂ්ණා උපන තෘෂ්ණා හේතු වෙනඳු ඒ රූප දර්ශනය අන්තර්භීත වෙයි. එතකොට මේ තෘෂ්ණා කියන වචනේ තමයි එතකොට මේ මේ බුදුන් වහන්සේ මේ පෙන්නලා තියෙන්නේ. එතකොට ඒතදෝසි අබිජ්ජප්පා කියන එක. එතකොට මේ අබිජ්ජප්පා කියන වචනේ තමයි දාලා තියෙන්නේ. එතකොට අබිජ්ජප්පාකෝ මේ උදපාදී ඒකයි ඒ තෘෂ්ණාව කියන එක පෙන්눔 කරන්න දාලා තියෙන්නේ. යම් පරිදි මේ පරිදි දැන් අර කියපු වාක්‍ය තුල ඒ පාලිව ඒ සූත්‍රය තුල පැහැදිලි කරපු කාරණාවමයි මේ තේරුම් විදියට පැහැදිලි කරලා තියෙන්නේ. යම් පරිදි ඒ පරිදි විචිකිච්ඡා නූපදීද අමනසිකාර නූපදීද තීන මිද්දේ නූපදීද තැති ගැනීම නූපදීද ඒ කාය දරතේ නූපදීද ඒ ඉපලීම් නූපදීද ඒ අත්‍යාරද්ද වීර නූපදීද අතිලීන වීර නූපදීද තෘෂ්ණා නූපදීද අන්නේ අන්නේ ආකාරයට කටයුතු කරමි කියලා බුදුන් වහන්සේ අන්නේ අවදිය මතු එන්නේ ඒ අනිමිත්ත සමාධිය මත වෙන්නේ ඒ දර්ශනයටපත් වෙන්නේ ඒ උපක්ලේශ වලින් සංසිඳනොත් කියන එක තමයි පෙන්වන්නේ. මේ සමත සමාධි ගැන නෙමෙයි කියන්නේ. භාවයතව සමාධි භාවයතබ්බන් කියලා අපිට සමාධි සූත්‍ර වලත් හම්බ වෙනවා කියනවා. ඒතකොට සමාධි භාවයතබ්බන් කියන්නේ අනිමිත්ත සමාධිය. අනිමිත්ත සමාධිය ওই සති නිමිත්ත වඩලා හම්බ වෙන සමාධියක් නෙමෙයි. අනිමිත්ත සමාධිය බුද්ධ දර්ශනය තුළින් මතුවෙන සමාධිය. එතකොට සත්‍ය ඥානය තුළින් මතුවෙන සම්මාදිට්ඨිය තුළින්. එතනයි අනිමිත්ත සමාධිය ඔබට හමු එයයි දර්ශනයටපත් ඒ දර්ශනයටපත් වෙනවා කියන්නේ මොහතට අවදි වෙනවා කියන්නේ ඒ අනිමිත්ත සමාධියමයි. එතකොට නිමිතිගත සමාධිය අනිමිත්ත වෙන්නේ නැහැ. ඒකේ නිමිත්තක් තියෙනමයි. ඒ නිසා තමයි අසඤ්ඤතලෙත් නිමිත්තක් සකස් වෙනවා. එහෙම සකස් වුණොත් ඒ අසඤ්ඤතලෙත් නැවත උප්පත්තියක් පනවනවා. නමුත් බුදුන් වහන්සේ ඒ අරූප ධානවලත් නැවත උපදින හේතු පනවනවා. නමුත් බුදුන් වහන්සේ භවයේ Nirodhayak එතන පනවන්නේ නැහැ. ලෞකික සමාධිවල භව නිරෝධයක් නැත්තේ අන්න ඒ නිසායි. හැබැයි ලෝකෝත්තර සමාධිය තුළ නැවත උපත්යක් ගැන අපිට හමුවන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකෝත්තර සමාධි මේ දස්සනේන සම්පන්නෝ කියන්නේ නහි ජාතු ගබ්බසේයම් පුනරති කියන එක. ඒ කියන්නේ නැවත ගර්භයක උපදින්න හේතු නැහැ. යමෙක් මේ මේ ලෝකෝත්තර සමාධිය යමෙක් දකිනවා නම් ඒ දිට්ඨියටපත් වෙනවා නම් ඒ සම්මා දිට්ඨියටපත් වෙනවා නම් ඒ අවදිමත් ස්වභාවය මතුවෙනවා නම් ඒතන ඔබටම අධ්‍යක්ීම් සහිත වෙයි ඔබටම සාන්දිටික වෙයි ඔබටම ප්‍රත්‍යක්ෂ වෙයි බාහිරින් පුජ්‍යලයක් සත්වයේ දෙයක් මොකක්වත් ඒ ලෝක සංඥාවක් මතුවන්නේ නැහැ ලෝක සංඥාවක් මතු නොවන කිසිම තැනක ඔබගේ හුස්ම ගියත් සංඥාවක් නැතුව ඔබට නැවත උප්පත්තියක් ඒ කලලක බැස ගැනීමක් පණවන්න බෑ. ඒ නිසා තමයි දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ ඒකයි කාමේ සුවිනේය ගේදං නහි ජාතු ගබ්බ සෙයම් පුණ්ඩති කියලා කියන්නේ. එතකොට කාමසේනීය ගේදන් කියලා කියන්නේ ඇත්තටම ආයතන පිනවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආයතන වලින් දෙයක් හමු වෙන්නේ නැතිකොට මොනවා කියලා පුනම පිනවන්නද? ඒක සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ මෙන්න මේ මේ අපි කතා කරන මේ අවස්ථාව ධර්මයේ තුල තියෙන වටිනාම අවස්ථා. ඒ අවදියටපත් වෙන අවස්ථා. ඒ සියලු කෙලෙස් ඇත්තටම නැසෙන්නේ මෙන්න මේ අවබෝධය තුළ අවදියට මතුවීම තුලයි. අවදියටපත් වීම තුලයි. ඒ නිසා තමයි ආරෂ්ඨාංක මාර්ගයේ පනවන්නේ මෙන්න මෙතනයි. ආරෂ්ඨාංක මාර්ගයේ සම්මා දිට්ඨිය තුලිනුයි අමුවන්නේ. සම්මා දිට්ඨිය නැතුව කාටවත් සම්මා ආජීවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුකින් මිදෙන මගක් හමු වෙන්නේත් නැහැ. එතකොට මේ සම්මා දිට්ඨිය කියන්නේ ඇත්තටම අනාත්ම ධර්මයේ දකින්න තැනයි. ආත්මයක් නැති බව, සත්වයේ පුජ්‍යලයක් නැති බව. ඒක දැනුමට හෝ දැනගත්තොත් ඒ තුල ඒ ප්‍රායෝගික වීම සිද්ධ වෙනවා. හැබැයි ඒක සුතමය ඥානය කියන්නේ Taman දැනුමට හෝ කල්‍යාණ මිත්‍රයා අර සද්ධර්ම ශ්‍රවණය තුළ දැනගන්නවා කියන එකයි. ඒ කියන්නේ මෙතන ඇත්තටම සත්වයේ පුජ්‍යලයක් නැති බව ඔහු තුල සකස් වෙන්නේ කොයි තරම්ද ඒ තරමටම මේ අවදිය කියන එක ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට මෙතනදී ඔබ දන්නවා මේ දේශනේ කරන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සමගයි. එතකොට එතන ඉන්නවා කිම්බිල භික්ෂුව ඉන්නවා, ඒ වගේම බගු භික්ෂුන් වහන්සේ ඉන්නවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා කීප නමම වැඩ ඉන්නවා. එතකොට ඔබ දන්නවා අනුරුද්ධ මහරහතන් වහන්සේ විදිහට රහත් වෙනවා. හැබැයි මේ අනුරුද්ධ රහත් භාවයට පත් වෙන කලින් දෙන උපදේශයක් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අර අලමරිය ඥාන දර්ශනය ගැන විමසනවා. අලමරිය ඥාන දර්ශනය තුලින් තමයි මේ අවදිය මතුවේ. ඒ අවදිය මතුවෙන තැනයි අලමරිය ඥාන දර්ශනය කියලා කියන්නේ. ඒ කියන්නේ අලමරිය ඥාන දර්ශනයටයිපත් වෙන්නේ. ඒ දර්ශනය තමයි මෙතන දර්ශනය තුලින් මතුවෙන සමාධියයි. ඒතකොට දර්ශනයෙන් සම්පන්නෝ කියන්නේ මෙන්න මේ සමාධිය. ඒතකොට මේ සමාධිය අධ්‍යක්ීමක් තියෙන කෙනෙක්ට නම් ඊටාම වටිනවා මේ කියන මේ උපක්ලේශ සූත්‍රෙත් වටිනවා. මොකද මේ සමාධිය ගොඩක් අයට මේ සමාධිය නැහැ. බොහොම ටික දෙනයි. අද අපේ අපේ රටේ අපි හිතන්නේ ඇත්තටම අතේ ඇඟිලි ගන්නටවත් ඉදී කියලා. ඒත් කියන්නේ ඒ තරමටම මේ දුර්ලභයි. ඒ කියන්නේ බොහෝ අයට මේක තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම අද ගොඩක් මේ ග්‍රන්ථ දූරේ කරේ තියාගෙන ඉන්න අයට මේක ලොකු ගැටලුවක්. අපි ওই විදර්ශනා දූරේ මතු කළා මේ සමාධිය මේ සමාධියටපත් වෙලා මේ සමාධිය පැහැදිලි කරන්නේ. නමුත් අද ගොඩක් අයට ওই සමාධිය නැහැ. ඒක නිසා ග්‍රන්ථ දූරෙන් ගන්නත් බෑ. ඇයි දැනුමෙන් එන්නෙත් නැහැ. ඒකෙන් මතු කරගන්න ඕනේ සත්‍ය ධර්මයෙන්. සත්‍ය ධර්මයේ මතු වුණොත් අන්න දර්ශනය දකිනවා. දර්ශනෙටපත් වෙනවා. එහෙම වුණොත් එයා දන්නවා මෙහෙම දර්ශනය මෙහෙම මේ අවදි එයා දකිනවා. ඒ සමාධියටපත් වෙනවා. ඒ සමාධියටපත් වුණු කෙනාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මෙහෙම දර්ශනයක් තියනවද නැද්ද කියලා. දර්ශනයටපත් වෙනවා. ඒ දර්ශනය සාමාන්‍ය වෙනදා විදිහටම පේනවා ඇයෙන උනාට ඒකේ මිදුණු ස්වභාවය. මේක මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේත් මාළුක්‍ය පුත්‍ර භික්ෂුවටත් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ වෙනදා විදිහටම තියෙනවා ඇයෙනවා දැනෙනවා උනාට ඒ මිදුණු අවධියක් මතුවෙනවා කියලා. ඒක බුදුන් වහන්සේ මෙතනත් පැහැදිලි කරනවා. අලමරිය ඥාන දර්ශනය කියන්නේ අන්නේ අවදියයි. ඒතකොට අලමරිය ඥාන දර්ශනේ මතුවෙන්නේ අර සත්‍ය ධර්මයේ තුලින්මයි. ඒ අලමරිය ඥාන දර්ශනයටපත්ු නැති බව අනුරුද්ධ තෙරුන් වහන්සේ මෙතන තෙරුන් වහන්සේ විදිහටයි භික්ෂු බුදුන් වහන්සේට දේශනා කරන්නේ. ඒතකොට බුදුන් වහන්සේ අධ්‍යක්ීම් පැහැදිලි කරනවා පෙර අධ්‍යක්ීම්. අනුරුද්ධයනි සම්බෝධියට පෙරත් මේ ඒ සම්බෝධියට පෙර එවැනි අධ්‍යක්ීම් බුදුන් වහන්සේටත් ඇති බව ඒ සම්බෝධියට පෙර ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙන පෙර මේ අවදිමත් ස්වභාවය මතුවෙන එකට බාධා වෙන සිද්ධ ආකාර බුදුන් වහන්සේ ඒ පෙන්නනවා. මෙන්න මේ විදිහට මතු බාධා වුණා කියලා. ඒ බාධා වෙන හැම අවස්ථාවෙදිම ඒ බාධාවෙන් මිදෙන ආකාරයේ දකිද ඒ ආකාරයට කටයුතු කළ බව බුදුන් වහන්සේ මේ ඡේදයක් ඡේදයක් ගන්න පැහැදිලි කරනවා. මේ උපක්ලේශ සූත්‍ර තුන පැහැදිලි කරනවා. ඒක බුදුන් වහන්සේ මනාකොට හෙලි කරනවා. බුදුන් වහන්සේ ඒක නිසා තමයි දැන් මෙතන මේ ඡේදයේදීත් පැහැදිලි කරනවා මේ හැමතැනදීම බුදුන් වහන්සේ මේ ටික පැහැදිලි කරනවා. එතකොට බුදුන් වහන්සේ එතන එක කියන්න ගන්නේ යම් පරිදි විචිකිච්ඡාවක් නූපදීද ඒ ඒ අර ඒ ඒ ඒ උපක්ලේශ සූත්‍රය තුළ පෙන්වන කාරණා දිගටම පැහැදිලි කරනවා. විචිකිච්ඡාව නූපදීද? එතකොට මේ විචිකිච්ඡාව කියන්නේ මේ මේ අවදිමත් ස්වභාවයට එන්නේ ආත්ම ස්වභාවය තුළ ආත්ම සංඥාවක් තියෙන එකයි විචිකිච්ඡාව. ආත්ම සංඥාවක් තියෙන එකයි විචිකිච්ඡා. ඒ ආත්ම සංඥාව ආත්ම සංඥාව මතුවෙනවා නම් ඒක විචිකිච්ඡා. ආත්ම සංඥාව මතුවෙන්නේ නැත්නම් අන්න විචිකිච්ඡාවෙන් මිදෙන ස්වභාවය. ඒක අමනසිකාරෝති කියන්නේත් ඒකයි. ඒ කියන්නේ දැන් සවිතක්කම් සවිචාරම් කියන්නේ යථාභූත ඥානෙ. සත්‍ය දකිනවා. දැන් අරමුණේ සත්‍ය දකින්නේ. එතකොට මේ හැමද හැමතැනම කතා කරන්නේ අරමුණ ගැන. එතකොට අරමුණේ සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? ඒක සවිතක්කම් සවිචාර. සත්‍ය දකින්නේ. එහෙම සවිතාසා ඒකම තමයි දැන් ඒක උනේ නැත්තම් අන්න ඒක මානසිකාරයත් තුලයි සවිතක්කන් සවිචාරං කියන එක තියෙන්නේ. ඒතර සවිතක්කන් සවිචාරං කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අර මානසිකාරය සිද්ධ වෙන්නේ නැත්තම්. ඒ මානසිකාරය සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය දකින්න ඕනේ. ඒක මෙතන එහෙම දෙයක් නැති බව. මෙතන සත්‍ය පුජ්‍යලේ නැති බව. මෙතන අපි දැන් කතා කරාට මේසපුටුව දැන් කියලා දෙයක් නැති බව. ඒ නමුත් ඒව අපිට සාමාන්‍ය විදිහට චිත්‍රයන්දා වගේ පේනවා. හැබැයි එහෙම දෙයක් චිත්‍රයක නැහැ. ඒ උපමාව තමයි ඇත්තට ඈ කියන්නේ කැමරාවක් චිත්‍රයක් වගේ ඒක තුල දෙයක් හම් වෙන්නේ අගයක් හම් වෙන්නේ අන්න ඒක තමයි ඒක මානසිකාර නොවුනොත් ඒක මනසින්නේ දකින්නේ. ඒක මනසින්නේ මානසිකාරය තුලින්නේ දැකගන්නේ. ඒ මානසිකාරය නොවුනොත් මොකද වෙන්නේ? අමනසිකාරෝති. නොකය අමනසිකාරෝති කියවේ. දැන් ගොඩක් අය අමනසිකාරෝති කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි දැන් එහෙම වුණොත් මොකද වෙන්නේ? අමනසිකාරෝති. එතකොට මොකද වෙන්නේ? එතකොටත් මේ අවදිය එන්නේ නැහැ. අර ආත්ම ස්වභාවයේ මතුවෙනවා කියන එක විචිකිච්ඡාව. ඒ ස්වභාවයටත් මේ මේ මේ මේ කියන දර්ශනය මතුවේන්නේ නැහැ. එතකොට ඒ දර්ශනයටපත් වෙන්නේ නැහැ. එතකොට නිදිමත තියෙන කොටත් තීන මිද්දේ තියෙන කොටත් මතුවේ නැහැ. මොකද මෙතන තීන මිද්දේ එනවා. තීන මිද්දේ එන්නේ හේතුව තමයි මේ එකකවත් වටිනාකමක් දැනෙන්නේ නැති ස්වභාවයක් ටික ටික මතුවෙන ගන්නවා. ඒ කිසිම දෙයක අගයක් වටිනාකමක් මතු නොවනකොට අන්න තීන මිද්දේ එනවා. එතකොට මොකද වෙන්නේ? එතකොටත් අර එන අරමුණු වලට දන්නේම නැතුව ගිලෙනවා. අරමුණු දැකලා මිදෙන ස්වභාවයට අන්න යන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආත්ම එතරම් ආත්ම ස්වභාවයෙන් තමයි තීන විද්දේ තියෙන්නේ. එතකොට ඒකත් උපක්ලේශයක් විදිහට බුදුන් වහන්සේ දකිනවා. ඒක ඒක නිසාත් මේ අවධිය මතුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඥාන දර්ශනය මතු මේ මෙතන අර දර්ශනටපත් වෙන එක වෙන්නේ අවදිමත් ස්වභාවය ඇති වෙන්නේ ඒ කියන්නේ හැම දෙයකෙම මිදෙන ස්වභාවය මතුවෙන්නේ. එතකොට තීන විද්දේටත් වෙනවා. එතකොට තැති ගැනීම, ඉලිප්පීම් මේවත් හේතු වෙනවා. තැතිගැන්මක් එනවා නම් මේ අරමුණේ ස්වභාවය තුළ ඉලිප්පීමක් ඒ කියන්නේ චූන් වෙන ගතියක් නිකන් ප්‍රමෝදම මොකක් හරි දෙයක් එනවනේ ඉලිප්පෙන ස්වභාවයක් අරමුණක එතකොට අර අවදිය එන්නේ නැහැ. ඒක තමයි මේ මූලික අවස්ථාවේ තමයි මේ උපක්ලේශ මේ විදිහට පැහැදිලි කරන්නේ. හැබැයි මේ මෙතන මේ අවදිමත් ස්වභාවය මතුවෙන ගත්තට පස්සේ ඒක ප්‍රකට වෙන ගන්නවා. එතකොට මේ උපක්ලේශ සංසිඳීගෙන යනවා. මේ උපක්ලේශ සූත්‍රය හොඳින් දකින්න ඕනි අන්නේ අවබෝධය ඇතිවයි. එතකොට කායදරතේ කියන්නේ දැන් වෙහෙස වෙනවා, මහන්සි වෙනවා, දාඩිය දානවා. එතකොට කායදරතේ තියෙන. එතකොටත් මේ අවදිය පතු වෙන්නේ. මේ අවදියේ තියෙන වටිනාකම එතකොට තේරෙනවා. එතකොට මේ අවදිය වැහෙන හැටිත් එතකොට මත වෙනවා. හැබැයි මේ ඔක්කොම අපිට ගොඩක් වෙලාට කතා කරන්න පුළුවන් වෙන්නේ අනාගාමි භූමියේ. අනාගාමි භූමියෙන් අරහත්ත්වේ කරා යන ගමනේදී තමයි ගොඩාක්ම මේ කාරණා ටික මතුවේ. ඇත්තටම දැන් සෝතාපන්න භූමියේ බාහිරත්ත නොවන තැනනේ. ඒතර අවදිමත් ස්වභාවයක් අපිට කෙනාගේ හැටියට වෙනස් වෙනවා. කෙනෙක් දැන් උග්ගටිතන්න විපටිතන්න නෙయ్య පදබරම කියන ස්වභාව බැලුවොත් උග්ගටිතන්න ස්වභාවයේ මේ සෝතාපන්න ස්වභාවයත් අවදිමත් ස්වභාවයක් එක්කම නිවනටමපත් වෙනවා. එතකොට උග්ගටිතන්න විපටිතන්න කියන ස්වභාවෙත් ඒ උග්ගටිතන්න කල්‍යාණ මිත්‍ර මේක කියන මොහොතේම අවබෝධයටපත් වෙනවා. අර අන්නා කොණ්ඩඤ්ජ වගේ. එතකොට උග්ගටිතන්න විපටිතන්න කියනකොට අර පොඩ්ඩක් අර මෙනෙහි කරනකොටපත් වෙනවා. එතකොට මේ පොඩ්ඩක් මෙනෙහි කරනකොට අර සෝතාපන්න ස්වභාවයේ පොඩ ඒ තව ටිකක් ඉස්සරහට යනකොට තමයි මතුවෙන්නේ. ඒ සෝපා සෝතාපන්න ස්වභාවයේ සාන්දිටික ප්‍රත්‍යක්ෂතාවය තුළ තමන්ගේ අභ්‍යන්තරයෙන්ම දැනෙන්න ගන්න. මේක කවුරුත් එහෙම පණවන දෙයක් නෙමෙයි. විශ්වාසයක් ඇදහිලා නෙමෙයි. මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට එතනම අවදිමත් ස්වභාවය මතුවෙනවා. එතකොට විපරිතන කෙනාටත් ඒ ස්වභාවය සෝතාපන්න අවස්ථාවෙත් තමන්ට දැනෙන්න ගන්න පුළුවන්. හැබැයි දැන් උග්ගටිතන්න විපටිතන්න නෙయ్య. නෙయ్య කියනකොට මේක හොඳින් අධ්‍යයනය කරලා තමයි යා එන්නේ. එතකොට එතනදී සෝතාපන්න ස්වභාවයට වැඩිය අනාගාමී භූමියේ තමයි මතුවෙන ගන්නේ. මොකද බාහිර අධ්‍යයක් නැහැ, සිතේ දෙයක් නැහැ කියලා මිදෙන ස්වභාවය තුලනේ මේක එන්නේ. අවදිමත් ස්වභාවය මතුවෙන්නේ. ඒකයි කියන්නේ හේතුව. ඒතකොට ආත්ම දෘෂ්ටිය කොහොමද තියෙන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙතනදිම එනවනේ තෘෂ්ණාව තියෙනවා ඒකත් උපක්ලේශයක් විදිහට. ඒ තෘෂ්ණාව උපක්ලේශයක් වෙනවා නම් තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම සංසිඳෙන්නේ අරහත් වෙන්නේ. එහෙනම් මෙතන යම්කිසි ප්‍රමාණයක් තියෙන බව පෙන්නනවා. එතකොට මෙතන rahat වෙලා නැහැ නේ කියන්නේ උපක්ලේශ ස්වභාවය. එතකොට මෙතනදී දැන් කාමරාග පටික යන්තම් හරි තියෙනවනේ. ඒ කියන්නේ ඔය සෝතාපන්න ස්වභාවෙත් කාමරාග පටික ස්වභාවය තියෙනවනේ. එතකොට එතන තෘෂ්ණාව තියෙනවනේ කියන්නේ. ඒක නිසානේ කාමරාග පටික තියෙන්නේ. දැන් එහෙමනම් මෙතන උපක්ලේශයක් වෙනවා නම් එතකොටත් අපිට පේනවා නේද? එහෙමනම් මෙතන සෝතාපන්න ස්වභාවයත් අභිභාවගෙන ගිහිල්ලා කාමරාග පටික කියන සකදාගාම භූමිය අභිභාවගෙන යනවා. අන්න අනාගාමි භූමියෙන් පස්සේ ඒකයි කිව්වේ මේ අවදිමත් ස්වභාවය මතුවෙන්නේ. ඔතන තමයි ඇත්තටම බෝධික ස්වාමීන් වහන්සේටත් තියෙනනේ ප්‍රශ්නේ. අසමාහිත සමාධියයි සමාහිත සමාධියයි අවදිමත් ස්වභාවය මතුවෙනව නැති වෙනව. ඕකම තමයි අසමාහිත සමාධියයි සමාහිත සමාධියයි කියලා විග්‍රහ කරන්නේ. මේ මේක ඊටාම වටිනා තැනක් මේ අපි පැහැදිලි කරන්නේ ගැඹුරුම ගැඹුරු තැනක්. නමුත් ඊටාම වටිනවා මේ අවදිමත් ස්වභාවයේ මොහතට අවදිය කියන තැනටපත් වෙන ආකාරය තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට ඊගාව ඡේදයට එනකොට අන්න කියනවා අනුරුද්ධේනි මම නොපමාව කෙලස් තවන වැර ඇතිව නිවනට මේ වූ සිත් ඇතිව වාසය කරන්නේ ඒ ඕබාසයේද රූප දර්ශනයේද හඳුනමි. එතකොට මේ ඕබාසය කියන රූප දර්ශනේ කෙලස් තවර වැර ඇතුව වාසය කරන්න හඳුනම කියලා කියනවා. එතකොට සෝකෝ අහං අනුරුද්ධෝ අපමත්තෝ ආතාපි පහීතන්තෝ විහාරන්තෝ ඕබාසංච සංජානාමි දස්සනංච රූපාණං ඕබාසංච සංජානාමි දස්සනංච රූපාණං කියනකොට එතකොට වැටහෙනවා එතකොට මේ මේ මේ ඕබාස කියන්නේ එතකොට අපි දන්නවා මේකේ සාමාන්‍ය පේන දෙයට එහා ගිය අවදිමත් ස්වභාවයක් කියනකොට එතන ඕබාස කියන සමාධිමත් ස්වභාවවල හැමතැනම බුදුන් වහන්සේ මේ වචනේ පාවිච්චි කරනවා. මේ ඕබාස ස්වභාවයක් මෙතන ඕබාස කියන වචනේ ස්වභාවය එතකොට පේනවා. එතකොට ඕබාස කියන්නේ මේ ආලෝක ස්වභාවයක් වල එහෙම එකකුත් නෙමෙයි. මේ මේ මිදෙන ස්වභාවය තියෙන ප්‍රභාස්වර ස්වභාවයක් තමයි ඕබාසර කියන්නේ. අපි දන්නවා මේක ප්‍රඥා ආලෝකයමත් කියනවනේ. චක්කුන් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි කියනවනේ විද්‍යා උදපාදි ආලෝක උදපාදි ඒත් මේ ඕබාස් ස්වභාවයමනේ මෙතන තියෙන්නේ. ඒකමයි පැහැදිලි කරන්නේ. එතකොට හොඳින් පැහැදිලි වෙනවා. එතකොට අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ ඕබාසංච සංජානාමි දස්සනංච රූපාණං කියනකොට මේ දර්ශනය මේ රූප දර්ශනය කියන එක ගෝහයට දන්නේ බොහෝ අය මේවා වැරදිට විග්‍රහ කරනවා විශේෂයෙන්ම අපේ භික්ෂුන් වහන්සේලා ගොඩක් මේවා ගැන කතා බහ කරන්නේ. භික්ෂුන් වහන්සේලාටත් මේ මේ මෙතන බොහෝ අය නැහැ. බොහොම ටික දෙනයි මේ අවබෝධය තියෙන්නේ. ඒ ටික දෙනාගෙනුත් සමහර අය මේවා නිමිති වලට විග්‍රහ කරන්න යනවා නිමිත්ත අල්ලගෙන. නිමිත්ත අල්ලගෙන විග්‍රහ කරන්න ගියාට නිමිත්තෙන් මේක විග්‍රහ කරගන්න බැරි වෙනවා. අද මෙහෙම විග්‍රහ කරන්න උත්සාහ කරන එකේ වරදක් නැහැ. මොකද එහෙම විග්‍රහ කරන්න බැරි කමකුත් නැහැ. හැබැයි ඔබ පරිස්සම් වෙන්න ඒ කියන්න හේතුව තමයි මේ දර්ශන මේ රූප දර්ශනේ නෑ කියන්න යන්න එපා. අපිට අපිට අහන්න ලැබුණා. ඒ අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. බුදුන් වහන්සේ බුද්ධ දර්ශනයටත් ඒක පටහැනි. රූප දර්ශනයටපත් වෙනවා. ඔබට ඒක තාම ප්‍රායෝගික වෙලා නැත්තේ ඔබ තාම පොත දිහා බලන්නේ. ඒක නිසා ඔබ ග්‍රන්ථ දූරේ තාම ඉන්නේ. ඔය ග්‍රන්ථ දූරෙන් ඔබ දැන් උතර විදර්ශනා දූරේ තවත් හොඳින් මතු කරගන්න. ඒතර ඔබ ඔය දැන් හරි නිමිත්ත මේ පුංචි දරුවාගේ ප්‍රභාස්වර සිතේ ස්වභාවයේ ඒ ස්වභාවයේ ස්වභාවයත් නිමිත්ත ස්වභාවයක් මතු කරලා කතා කරනවා. මතු කරලා කතා කරනවා. මෙතන නිමිත්ත ස්වභාවයක් තියෙනවා කියලා. ඔව් හරි අපි කියමු මේක නිමිත්ත ස්වභාවයක් කියලා. හරි. එතකොට ඒ ඒ ස්වභාවයේ එහෙම කියන්න පුළුවන්ද? එතකොට බලන්න දැන් මේ මේ ආබස් මේ මේ මේ රූප දර්ශන කියන ස්වභාවය තුළ එතන ඔබ එතන රූප දර්ශනද එතකොට ඔය කතා කරන්නේ. මේවා එකකට එකක් බොහොම පරිස්සමෙන් විග්‍රහ කරන්න ඕනේ. දැන් අපි කතා කරනවා මෙන්න මේම. අපි කතා කරනවා දැන් චිත්‍රක පුටුවක් අඳිනවා. මේ ඊටාම ගැඹුරුයි මේ කියන ඒවා. චිත්‍රක පුටුවක් අඳිනවා. එතකොට චිත්‍රේ පුටුවක් නැහැ කියන්න බෑ කියනවා. හැබැයි චිත්‍රක පුටුවක් කියලා දෙයක් නැහැ. දැන් ඕක අපි උපමා කරනවා උපමා ගන්නවා දැන් උපමේයට සත්‍ය සත්‍ය දර්ශනේ. එතකොට මොකද ඇත්තට අපිට පේන ලෝකෙත් පුටුවක් පේනවා. හැබැයි එතන පුටුවක් කියලා දෙයක් නැති අර අවබෝධය තුළ එනවා අවදිමත් ස්වභාවය. අන්නේ ස්වභාවය තමයි මේ අවදි අවදිමේ ඒ ස්වභාවය තුල තමයි එතකොට මේ රූප දර්ශනය කියන ස්වභාවය දර්ශනයටපත් වෙනවා කියන තැන. එතකොට මේ මේ අනිමිත්ත සමාධියක් මෙතන තියෙන. අයියේ. දැන් නිමිති ප්‍රකට වෙන්නේ මොකද්ද නිමිත්ත? දැන් පුටුව මේස කියන එක නිමිත්ත. දැන් කවුරු හරි කියන්නේ පුටුව මේස කියන එක නෙමෙයි. පුටුව මේස නැති වුණත් එතන නිමිත්තක් ප්‍රකට වෙනවා. එතකොට ඒ ඒ මොකද්ද කියලා. දැන් ඇත්තටම පුටුව මේස කියන එක පුටුව මේස කියන එක රූප සංඥාවන් ඔක අතරින් බලමු රූප සංඥාවන් ඒක ආරි ඒක අයින් කරමු ඊට පස්සේ නමුත් දැන් මෙතන අරූපයකුත් තියෙනවානේ එතකොට ඔබ ඔය කතා කරන්නේ මෙන්න මේ අරූප අරූප සංඥාවක් කියලා එතකොට අරූපෙත් තියෙන දෙයක් වගේ දැනන ගතිය ඒකයි ඔය නිමිත්ත කියන ගතිය එතකොට එතනත් එතකොට එහෙමනම් දැන් දෙයක් වගේ දැනන ගතියද දෙයක් වගේ දැනනවානේ එහෙනම් එතනත් අර රූප දර්ශනය තුළ දෙයක් තියෙන විදියක් නැහැ රූප දර්ශනය තුළ දෙයක් තියෙන විදියක් නැහැ ඒ අවදිමත් ස්වභාවයේ දෙයක් තියෙන තැනක මතුවෙන්නේ නැහැ. එහෙනම් එතන නිමිත්තක් කොහොමද පනවන්නේ? එතන අනිමිත්තයි කියලා අපි කියන්නේ. මේ අනිමිත්ත සමාධිය අඳුන ගන්නවා. දැන් ඔබ කියන නිමිත්ත අපි අපිට හොඳයි දකින්න ලැබෙනවා. හැබැයි ඒක මේ අනිමිත්ත සමාධිය නෙමෙයි. ඒ කියන්නේ දැන් සාමාන්‍ය නිමිත්තක් ප්‍රකට වෙනවා. ඒ නිමිත්ත තුලයි රූප දර්ශනය වෙන්නේ. ඒ කියන්නේ ඒ නිමිත්ත තුලයි එතකොට පුටුව මේස කියන ඒ එතන එන්නේ. එතකොට රූප සංඥාවක් ඇති වෙන්නේ. එතකොට එතන අරූපයට යනකොට මොකද වෙන්නේ? පුටුවමේස කියන කෙනා දෙයක් වගේ දැනෙනවා. එතන නිමිත්තක් දැනෙන. හැබැයි ඒකත් අන්න අනිමිත්ත වෙනවා කියන එකයි මේකේ තේරුම. ඊටාම ගැඹුරුයි. ඔබට වැටුණාද දන්නේ නැහැ. මේ අනිමිත්ත සමාධිය නිමිත්තෙන් ඔබට හමුවන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. දැන් ග්‍රන්ථ ධූරයේ දිහා බලලා යමක් මේ විදිහට ඔබ උපකල්පනය කරනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව සිද්ධ නොවෙන්න හේතුව කියන්න. ආත්ම ස්වභාවයේ තියෙනකම්ම අරූපේ තියෙනවා. ඒ අරූප සංඥාව තියෙනකම්ම නිමිත්තක් තියෙනවා. එතකම ඔබට උප්පත්තියක් තියෙනවා. එතකන් ඔබට අනිමිත්ත සමාධිය ප්‍රකට වෙන්නේ ඒක නිසා තමයි ඔබ කියන්නේ රූප දර්ශනය කියලා එකක් නැති බව. නමුත් ඒක බුද්ධ දර්ශනයට පටහැනි. මේ අපි මෙහෙම කතා කරන්නේ හේතු සහිතයි. ඒ කියන්නේ අපිට මේ අපිට ඇහිලා තියෙනවා මේ මේ යුගයේ මේ මාර්ගය හොයාගෙන යන භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි කුකුසක් තියෙනවා මේ ගැන. මේකට හේතුව තමයි ග්‍රන්ථ ධූරේ. ඔවුන් විදර්ශනා ධූරයට අවදි වෙලා නැහැ. ඔවුන්ට ප්‍රායෝගිකව ඒ ලෝකෝත්තර සමාධිය අත්දකලා නැහැ. අපි ඒක කියන්නේ ඒ එවැනි එවැනි අයෙක් බොහෝ බොහෝ නෑ භික්ෂුන් වහන්සේලා බොහොම ටික දෙනයි අතේ ඇඟිලි ගන්නටත් නෑ බොහොම ටික දෙනයි ඒ එක් අයෙක් හෝ මේ දේශනේ අහනවනම් ඒ අයගේ ඇස් පොඩ්ඩක් පෑදෙන්න ඕනේ එයාට පොඩ්ඩක් මේ කාරණාව ඉස්මතු වෙන්න ඕනේ අපිට වාද නැහැ තර්ක නැහැ අපි මේ දර්ශනේ දකිනවා දකින දර්ශනේ එලි කරනවා ඒක නැහැ කියලා කවුරු කියනවා නම් ඔබට තාම මේක ලැබිලා නැති බවයි ඔබ ඒ කියන්නේ පුජ්‍යලයක් ඉදිරියේ ඒක දකින්න ලැබෙන්නේ නැහැ අපි මේ පුජ්‍යල භාෂාව තුළින් එහෙම කතා කරාට ඒක එහෙම ගන්න එපා. මේක වෙන කියන ක්‍රමයක් නැහැ. නමුත් මේ ස්වභාවය අවදිමත් ස්වභාවයක්. මේක ආත්ම සංඥා පුජ්‍යල සංඥා එහෙම ස්වභාවයක් මෙතන නැහැ. ඒ ස්වභාවයටපත් වෙනවා කියන එක වෙන අපිට කියන්න භාෂාවේ ක්‍රමයක් නැහැ. මේ භාෂාවම නිමිතිගතයි. ඒක නිසා මේ භාෂාව නිමිතිගත භාෂාවකින් අනිමිත්ත සමාධිය ගැන පැහැදිලි කරනවා කියන්නේ අතිශයින් දුර්ලභ කාරණයක් කළ නොහැකි තරම්. නමුත් උත්සාහ කරනවා පමණයි. ඒකට අදක්ෂ වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න බැරි දෙයක් බව අපි දන්නවා. මේ භාෂාවෙන් කියන්න බැරි දෙයක් කියන්න උත්සාහ කරනවා. නමුත් අපි උත්සාහ කළ යුතු වෙනවා. අපේ අපි උත්සාහවත් අපි උත්සාහයක් එතන කරන්න ඕනි. මොකද සමාජයට ගිලිහිලා තියෙන්නේ. සමාජයේ මේ මේ අනිමිත්ත සමාධියට අධ්‍යක්ීම් බොහොම අල්පයි. ඇත්තටම නැති ගාන. ඉතින් ඒක නිසා තමයි අපි එතන රූප දර්ශනයක් තියෙනවා කියන්නේ. මේ මේ මේ වාක්‍ය තුලත් ඒක ගැබ් වෙලා තියෙන අපිට දකින්න ලැබෙයි. මෙතන එතකොට දැන් මේ කියන උපක්ලේශ දිහා බලනකොට පේනවා මෙතන තෘෂ්ණාව තියෙනවා නම් මේ තෘෂ්ණාවත් මේකට බාධා කරනවා කියනකොට එතකොට මේ වීරියත් බාධා කරනවා කියනකොට එතකොට මෙතන තීන මිද්දේ බාධා කරනවා කියනකොට විචිකිච්ඡාව බාධා කරනවා අමනසිකාරය කියන එක ඊටම වැදගත් අමනසිකාරය බාධා කරනවා මේක තාම ඉවරයක් නෑ මේ උපක්ලේශ තවත් තියෙනවා පැහැදිලි කරන්න මේ අතරම ඊටාම වටිනා පරයක් මේ පැහැදිලි වෙන්නේ. මේක ගොඩාක් බොහෝ අයට සැඟව ගිය තැන මේ පැහැදිලි වෙන්නේ. අතර මෙතනත් එතකොට අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ ඕබාසංච සංජානාමි දස්සනංච රූපාණං කියුවේ මෙන්න මේ කාරණා. ඉතින්